ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාවට ආරම්භයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒකට සංකේතයක් වශයෙන් සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉතිකෝ භික්ඛවේ තථාගතෝ දිඨා දට්ඨබ්බං දිඨං නමඤ්ඤති දට්ඨ අදිඨං මඤ්ඤති දට්ඨබ්බං නමඤ්ඤති දට්ඨාරං නමඤ්ඤති සුතා සෝතබ්බං සුතං නමඤ්ඤති අසුතං නමඤ්ඤති සෝතබ්බං නමඤ්ඤති සෝතාරං නමඤ්ඤති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපි දේශනා මාලාවේ තුන්වෙනි දේශනාවටයි මේ ආරම්භක පාඩේ උද්දෘතය ඉදිරිපත් කරගත්තේ අද ජුනි මාසේ 23 මූල ඉදිරියෙන් තියාගත්ත සූත්‍රය දැන් කවුරුත් දන්නා පරිදි ඒ වටිනා ශුන්්‍යතා පරිසංයුත් දේශනාවක් වෙන කාලකාරාම සූත්‍රයේ ඒ සූත්‍රයේදී සරුවචන් වහන්සේ එක එක භූමියකදී මහ පොළොව කම්පා කරවමින් ඒ තමන් වහන්සේගේ කියා ගන්න බැරි දේ ඒ කියා ගන්න බැරි පණිවිඩය හැකි ශක්ති ප්‍රමාණයෙන් හැම පැත්තෙම සාමාන්‍ය පොදු ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරමින් ඉදිරියට යන අවස්ථාවක් තියෙනවා. ඒකදී ඉස්සල්ලාම සර්වචන් වහන්සේ තමන්ගේ සාරංජතා ඥාණය විස්තර කරමින් සාරණිතා භූමිය වශයෙන් යංකෝ භික්කවේ සදේව කස්ස ලෝකස්ස සමහර කස්ස සත් සමන බ්‍රාහ්මණ පජාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තමහං ජානාමි කියන තමන් වහන්සේගේ ආඥා ශේස්ත්‍රය දැනුමේ මරියාදාවල් සීමා පෙන්වන්නේ මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිසුන් සහිත මේ ලෝකයේ ඒ සෑම කෙනෙක්ම දකින ආහන ගන්ධ රස පහස විඳින හිතන හිතෙන්පත් වෙච්ච හිතෙන් පරිේශණය කරපු හිත විමසා බලන ලද යම් තාක් තියෙනවනම් ඒ සියල්ල මම දන්නවයි කියලා. ඒක තමයි සර්වඥතා ඥාණය නැත්නම් සර්වඥතා භූමිය වශයෙන් සඳහන් කරන්නේ. ඉතින් එහෙම කාටවත් ලෝකේ එහෙම ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී සරුවචන් වහන්සේ යම්තාක් Tamanට ඒ විශ්වාසයේ නොවන තාක්කල් Taman කවදාහකවත් ඒ දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත දේව ප්‍රජා සමන බ්‍රාහ්මණයන් සහිත දෙවිමිනිසෙන් සහිත ලෝකයේ මම දන්නවයි කියලා කිව්වේ නෑයි කියලා දේශනා කරනවා. නමුත් යම් දවසක ඒක තමයි තේරුණාට පස්සේ තමන් ඒක ප්‍රකාශ කර බවක් ඒ ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙනවා. ඉතින් ඒකම තමයි වෙන වචන වලින් මේකේ සඳහන් කරන්නේ. ඉතින් ඒකට සාපේක්ෂව අපිට නිදර්ශනයක් වශයෙන් පෙන්වන්න පුළුවන් ඒ ඈත ඉතිහාසයේ භෞතික විද්‍යාව පිළිබඳව ගුරුවරයෙක් වශයෙන් නැත්නම් ප්‍රධානම ඥානයේ සංකේත වශයෙන් හිටපු සායිසෙක් නිව්ටන් තමන්ගේ පසු කාරණේ කියලා තියෙනවා මම යම් ප්‍රමාණයක් දන්නවනම් ඒක මේ වැල්ලේ සෙල්ලම් කරන ළමයෙක් ඒ වැල්ල ගැන දන්න ප්‍රමාණය ගැන විතරයි මේ ඉදිරියෙන් තියෙන මහා සාගරය ගැනවත් පිටිපස්සෙන් තියෙන මහා මහද්වීපය ගැනවත් මට කිසිම හැඟීමක් නැහැ කියලා. නම් මේ පොඩි වැල්ලේ සෙල්ලම් කරන සිප්පි කටත් එක සෙල්ලම් කරන ළමෙක් වගේ මේ පුංචි දැනුමක් මට තිබුණේ කියලා යා Taman ගැන ප්‍රකාශයක් කරලා තිනවා. නමුත් ඒ වෙනුවට සර්වඥාන්සි කියනවා දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත සමන බ්‍රාහ්මණයන් සහිත දේව ප්‍රජාව සහිත ලෝකයේ ඇසීම් දැකීම් විඳීම් දැනීම් හිතින් පත්තන ලද දේවල් සොයා බලන ලද දේවල් හිත මෙහෙම ලද දේවල් යම් තාක් තියෙනවා නම් සියල්ලම දන්නවා. ඉතින් ඒ වෙලාවට මහ පොළොව දෙදරුම් කෑවයි කියලා කියනවා. ඒකට කියනවා අපි සර්වඥ භූමිය කියලා. ඊට පස්සේ ඒක වරණගනෝ දෙද ගන්නනෝ උපනංගනවා ඒ ඒ පාඨයේම දක්වලා තමං අභඤ්ඤාසි මම මේක විශිෂ්ට ඥානෙමොත් දැක්කා. මේ මතු පිට මිනිසු දකින්නා වූ මතු පිට දැනමට වැඩි එක විනිවිදලක් දැක්කා. ඊට පස්සේ මම ඒක තන් මම විනිවිද දැක්කා. ඒ කියන්නේ හොඳටම අත්දැකලා විදිතං කියන වචනේ විනිවිද දැකලා තියෙනවා කියන මේ පද තුනෙන්ම ඥානාමි අබ්බඤ්ඤාසි මම මේ විදිතං කියන වචන තුනෙන්ම මේ සාරෝජ භූමිය විස්තර කරනවා. ඒ විස්තර කරලා කියනවා ඒකේ කාටවත් මේක හංගන්න දෙයක් නැහැ බුදු වුණාට පස්සෙත් බුදු වෙන්න ඉස්සරත් අයිසර කියන එකෙන් අදහස් කරන්නේ අතර මේ සර්වඥතා ඥානය පහළ වෙන චිත්තක්ෂණයේ මේ ටික පොදුවේ මේ ලෝකේ තියෙන දේවල් සාමාන්‍ය මිනිස්සු දකින්නට මාත් දකින්නවා අහනවා ගන්ධ රස පහස විඳිනවා හිතෙන් දැනගන්නවා අරකින් විදියට පත්තම් පරිේසිතං අනුචරිතම් මනසාගෙන විදියට හිතින් මෙහෙවීම සලකා බැලීම් කරනවා විවාහ හොඳටම ගැඹුර දකින්නවා ඒක මම මේ විනිවිදලා දකින්නවා ඊට පස්සේ කියනවා තමහං තං න උපට්ඨාසි මම ඒකට හේතු වෙන්න විතරක් නෑ. මම ඒක ස්ථාවරයක් කරගන්නෙත් නෑ. මම ඒකට මායින් කරන්නෙත් නෑ. එච්චරයි මගේ තියෙන කීනාශ්‍රව ගතිය. මේ දැකපු දේ මමයි ඒක මගේ මගේ ආත්මය කියා ගන්නා වූ ඒකට නිස්ෘතයක් වශයෙන් ඒකට හේතු වීමක් වශයෙන් ඒකට ස්ථාවරයක් ගැනීම වශයෙන්වත් මම ඔය කාටක හිතා ගන්න බැරි ඒ දැනුමට කිසිසේත්ම මායින් කරන්නේ නැහැ. එතන තමයි මගේ චීනාශ්‍රව භූමිය. ඉතින් මේ දෙක සාමාන්‍ය පෘථග්ජනව භාවනා කරන සිල්වන්ත සමාධිවන්ත උපාසක උපාසිකාවක් ගත්තොත් මේක පේන්නේ අපිට ළඟා වෙන්න බැරි තරම් බොහෝමත්ම අති සුවිශේෂී වූ පූජනීය වූ ගෞරවභාවනීය වූ තත්වයක් නිසා මේකට ගෞරව සම්ප්‍රයුක්ත බයක් ඇති වෙනවා කියන එක සාධාරණයි. නමුත් කිසිසේත්ම මේ කාලකාරාම සූත්‍රයේ සරුවචනාංශී වගේ Taman අනුන්ට වැඩිය වෙනස්. ඒ නිසා මම ගරු භාවනීය වශයෙන් දේවත් වේලා සලකන්න ඕනේ, ගාන්ධර්ව වේලා සලකන්න ඕනේ, බ්‍රහ්මත්වේ සලකන්න ඕනේ කියන්නේ බයක් ඇති කරන්න නෙවෙයි සඳහන් කරන්නේ. මේක තේරෙන භාෂාවෙන් ඕනම කෙනෙකුගේ මේ බීජය තාම මල්පල ගැනවිලා නැතුණාට මෙහිම දැනගැනීමේ හැකියාවක් සහ ඒ දැනගත්ත දේ පිළිබඳව මායින් නොකරන ගතියක්. ස්ථාවරයක් ගන්න නැති ගතියක්. අවිරුද්ධව ඒකත් එක්ක කටයුතු කරන ගතියක්. එහෙම නැත්නම් ඒකට හේතු නොවන ගතියක් ඇති කරගන්නවා නම් ඒකට තමයි මේ මේ ක්ෂීනාශ්‍රව පතේ කියලා කියන්නේ ක්ෂීනාශ්‍රව මාර්ගය කියලා කියන්නේ. ඒ නිසා ක්ෂීනාශ්‍රව භූමියේදී සර්වචනසේ සත්‍වජ භූමියේ පෙන්නලා ඒ දැනුම මේසා විශාල දැනුම කෙනෙකුට හිතා ගන්න බැරි දැනුම ඒකට උපස්ථානේ ඉන්නේ නැහැ මායින් කරගන්නේ නැහැ එහෙම නැත්නම් ස්ථාවරයකට ගන්නෙ නැහැ බැස ගන්නෙ නැහැ අබිනිවේෂණය කරන්නේ නැහැ එතෙන්දී මේ දැනුම තිබුණාට දැනුම අනික් කෙනෙකුට හිතා ගන්න බැරි තරම් සුවිශේෂී දැනුමක් තිබුණාට කිසියෙත් මේක ට පිවිසිලා මේක මම මාගේ කියා ගන්න නැති ගතිය තමයි ක්ෂීනාශ්‍රව ගතිය. ඊට පස්සේ සත්‍ය භූමියේදී ඊයේ කතා කරපු විදිහට උන්වහන්සේ කියනවා දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව සමන ප්‍රාක්‍මණයන් සහිත දේව ප්‍රජාව සහිත මේ ලෝකයේ ඒ දැක්කීම් ඇසීම් විඳීම් හිතින් දැන ගැනීම පත්වීම් පරිේශණය කිරීම සහ සලකා බැලීම මම දන්නේ නැහැ කියලා කියනවන එක බොරුවක් කියලා. ඒ චීනාස්ත්‍ර වීමේදී මම මේ හොඳ පැත්ත විතරයි ගත්තේ නරක පැත්ත ගත්තේ නැහැ ආදි වශයෙන් මේකේ යම් කොටසක් මම ස්පර්ශ කරේ නැහැ මම මේ මේ පැත්ත මම මේ පහත් කළ පැත්ත කර දැම මේක උසස් කළ සැලකුවලා කිසිම මායින් කිරීමක් නැහැ එහෙම මම යම් කොටසක් මේකේ දන්නේ නැහැයි කියලා කියන එක බොරුවක් තන් තම තන් මමස්ස මුසා එහෙම නැත්නම් මම දන්නේවත් දන්නවයි නොදන්නවයි දෙකම කියලා වනවන්න ගත්තොත් ඒකත් ඒ වාගෙමයි කියලා කියනවා දන්නෙත් නැහැ නොදන්නෙත් නැහැ කියලා කිව්වොත් ඒක මට මුසා මට ඒ වැරද්දක් වෙයි කියලා තියෙනවා. ඒක ਸਰවචනාංශ නමකට ගැළපෙන්නේ නැති වැරද්දක් තම්මමස්ස කලි. ඒ ප්‍රදේශයට සඳහන් කරන්නේ සත්‍ය භූමිය කියලා. ඒක මේ අර තමන් ඉදිරිපත් කරපු මතය පෘථග්ජනෙක් ඉදිරිපිට හරස් ප්‍රශ්න වලට උත්තර දෙන උසාවියට නම් වල විත්ති කූඩේ ඉඳගෙන උත්තර දෙනවා වගේ නැත්නම් කර්මස්ථානාචාර්යවරයෙක් ළඟට ගිහිලා කමට අහන් දෙන්නා වගේ අර කියපු එකම උන්නාංශ කියන මම මේක දැකමින් තමයි මේ කීනස තත්ත්වයටපත් උනේ නොදක නෙවෙයි. එහෙම නැත්නම් දකින්න නොදකින්න දෙකමත් නෙවෙයි. දකින්නෙත් නැහැ නොදකින්නෙත් නැහැ කියන එකත් නෙවෙයි. ඒකට කියනවා සත්‍ය භූමි කියලා. ඒක තමයි ඒ සත්‍යතාවය. එහෙම නැත්නම් මේ සා ගැඹුරු ධර්මයක් තව කෙනෙකුට දෙන්න sannivedana කරන්න යනකොට ඇත්ත ඇති හැටියෙන් කීම. නැත්නම් ආර්ය වෝහාරය දාලා කියන තේන ඔය විදිහට තමයි. ඒ ටික තමයි අපි ඔය අවුගේ දවස්වල කරගෙන ආවේ. ඒ කියන්නේ චීනාස්ත්‍රව භූමිය සර්වජ්‍ය භූමිය, චීනාස්ත්‍රව භූමිය සහ සත්‍ය භූමිය. අද ඉදිරිපත් කරගත්ත කොටස තාදී භූමිය වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතිකෝ භික්කවේ තථාගතෝ දට්ටබ්බන් දිට්ඨං නමඤ්ඤති. ඉති මේ මේ විදිහට කිව්වට පස්සේ ਸਰවචනාංශයේ මේ විදිහට අර තාක් දැනුම තියේදී ඒ දැනුමෙන් කරදරයක් කරගන්නෙත් නැතුව නඹුවක් කරගන්නෙත් නැතුව මායින් කරගන්නෙත් නැතුව ස්ථාවරයක් කරගන්නෙත් නැතුව ළඟට ඒකට හේතු වෙන්නෙත් නැතුව ඉන්න උන්වහන්සේට පුළුවන් උනේ මේ දැක්මෙහි දුටු වෙයි දුටු යමක් බැලිය යුතු යමක් තියෙනවායි කියලා මං හිතන්නේ නැහැ කියලා. ඉතින් යමක් දැක්කට පස්සේ ඒක හිත ගන්නාසුළු නම් අපි ඒක නැවත නැවතත් බැලීමේ ඒක ෆොටෝ එකක් අරන් තබා ගැනීමෙන් ලොක් කර තබා ගැනීමෙන් ආදි විදියට ඒකේ අනික් අයට පෙන්නන්න තමයි නැවත නැවත දැකිය යුත්තක් ඒකේ දකින්න. සර්වචාසිකින මුළු ලෝකෙම ඔක්කොම මම දැක්කට එමෙ එලවගෙන ගිහිල්ලා බලන්න දෙයක් මේ ලෝකේ මම දකින්නේ නැහැ කියලා. දැක්ක දේ තියෙනවා දැක්ක දේ බලන්න දෙයක් ඇත්තේ නැහැ. මේක පිළිබඳ මේ පාඨාන්තර සුද්ධි ගොඩක් ඒ කටුකුරුන් දේ ස්වාමීන් වහන්සේ සුද්ධ කළා දීලා තියෙනවා. අටුවාවේදී මේක පිළිබඳව සාමාන්‍ය පෘථග්ජනේ කෙලෙස් සහිත කෙනෙක් දකින්න විදිහට මම දකින්නේ නැහැ කියන එකයි මේ අටුවාව දෙන්න හදන නිරීක්ෂණය නමුත් ඒ කටුකුරුන්ද ස්වාමීන් කියනවා මේ අපිට තථාගතයන් වහන්සේගේ දැක්මෙහි තථාගතයන් වහන්සේ මේ දුටු දේහි බැලිය යුතු දැකිය යුතු හරපද්ධතියක් දකින්නේ අදිත්තන්න මඤ්ඤති අනේක මන් දැක්කේ අපරාධේ කියලා අයියෝ මට මේවා දකින්න උනානේ කියලා කවදාකවත් ඒක නොදකින් කියන්නේත් නැහැ අදිත්තන්න මච්චති දැක්කත් බං නැති අනික් කටට අනේ මේක නම් ගිහලා කොහොම හරි බලපන් කියලා දැකිය යුත්තක් වශයෙන් ਸਰවචනාංශයේ විසින් අගය කළ යුත්තක් වශයෙන් මිලෝ දෙයක් මම දකින්නේ කියලා. දත්තාරංග මච්චති එහෙම කෙනෙක් දැකපු මිනිහෙක් කියලාත් මම බාරගන්නෙත් නැහැ. මේ මම දැක්කා උඹත් බලාපන් කියලා වගේ ඒ දකින්න පුද්ගලයෙක් මම දකින්නෙත් නැහැ කියලා. දකින්න දෙයි දැකිය යුතු හරේකුත් නැහැ. මේක නොදකින් කියලා දෙයක්වත් නැහැ. මේක දැකිය යුතුයි කියලා යුතුයකමකුත් නැහැ. දකින්න කෙනෙකුත් නැහැ කිය. ඉතින් මේක අර තිබුණු කාරණාව තවත් සංකීර්ණ කරනවා. මේක තවදුරටත් මේ ගැඹීරත්වයකටපත් කරනවා. මෙහෙම කළ හැකිද කියන එක. මෙහෙම සාමාන්‍යයෙන් මේ ඇස්තත් කෙනෙකුට බලන දේවල් දිහා බලලා මේකට වැඩිය මේක හොඳයි මේක නරකයි ආදී වශයෙන් හොඳ දෙහි නැවත නැතිව බැලිය යුත්තක් තියනවාද? එහෙම නැත්නම් මේ නොද නහොඳයි කියලා හිතන දෙකේ නොදකින් කියලා පැත් කළ යුත් පැත්තට කර යුත්තක් තියනවාද? එහෙම නැත්නම් මේක බැලිය යුතුයි කියලා කපඩා කරන තියාගෙන මතකේ තබාගෙන අනුන්වත් පෙන්න ගන්න දෙයක්ත් තියනවාද? එතන මේ බලන කෙනෙක් ඉන්නවද කියන එක. මේ සමතන්ස කියන මේ හතර පොළේදිම එහෙම තමන් වහන්සේගේ තියෙන නොසැලෙන ගතිය ඇති කරගත්තේ බලනවා අපේ ත්‍රිපිටකයේ වෙන නිදර්ශනයක් වශයෙන් ගත්තොත් බලන බලන්නේ අන්ධෙක් දකින්නාසේ. චක්කුමාසේ යත අන්ධෝ ඇසත්‍ෙක් නමුත් ඒ පේන දේ එක පැත්තකට යනවා. ඒක දැක්කා ඒක ගියා ගියාමයි. ඒක ඊට පස්සේ ආයෙ ඒක පිළිබඳවට සලකා බැලීම අර්ථකථන දීමක් අපරාධයක මට හොඳට අර දැක බලා ගන්න බැරි නෝ කියලා පශ්චාත්තාප වීමක් අයියෝ මම මේ අසුබ දර්ශනේ දැක්කා අවමංගල දර්ශන දැක්කයි කියලා පශ්චාත්තාප වීමක් එහෙම නැත්නම් ළඟ ඉන්න කෙනෙකුට අනේ මේක පොඩ්ඩක් බලා ගන්නයි කියලා පෙන්වන්න දෙයක් එහෙම නැත්නම් මේ වෙච්ච සංසිද්ධියේදී බලන්නෙක් ඉන්නවා කියලා එහෙම එකක් නැහැ ඒ නිසා ඒක හරි මේ ඒ තාදී භූමිය ඒ පෘථග්ජන භූමියෙන් අනිත් පැත්තනේ ප්‍රත්‍යක්ෂණ භූමිය කියලා කියන්නේ දැක්කට පස්සේ අර බයිලාව තමයි. මේවා අල්ලගන්නilla මගේ කියපල්ලා කියන එකනේ අපි પરම්පරාවෙන් යන දැනුම් සම්භාරයේ තියෙන ඒකනේ. ඒවට අපි ලෝකායත දැනුම කියලා කියන්නේ. නමුත් සරුවචනාංශයේ මේ ලෝකයේ සීරුදුම දැකලා කියනවා මේ ආවල් දේ නම් මේ දකින්න දේ හොඳයි බලපල්ලා. මෙන්න මේ වටිනවා කියලා ඒ චීනාශ්‍රව භූමියේ ඉඳලා බලනකොට එහෙම බලන්න දෙයක් නැහැ. ඒක තමයි අර අපි නිදර්ශනයක් වශයෙන් නිදර්ශනයක් වශයෙන් ගත්තත් සරුවචනාංශයේ හෝ උන්නාංශිකේ ශිෂ්‍යයෙක් කියපේක තමයි ඇසත්තේ නමුත් අන්දේකුසේ කටයුතු කරන්න කියලා. ඒකම තව පැත්තෙන් කියනවා දැකීම දැකීම මතින් නතර කරන්නයි කියලා. දිත්තේ දිත්ත මත්තම් භවිෂ්‍යති කියලා. ඉතින් මේ කාරණා දෙකම ධර්මයේ ගැඹීර ගැඹීරත්වයේ මේ පොඩි කවි පදයකට පොඩි පාඨයකට සීමා කිරීමක්. ඒකම පොඩ්ඩක් විස්තර කිරීමක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. දිත්තා දට්ටබ්බන්න මඤ්ඤති. මං දුටු දෙෙහි දැකිය යුතු හරයක් මට පේන්නේ නැහැ. අදිත්තන්න මඤ්ඤති. මං ඒක මං ඒක නොදක්කනම් හොඳයි කියලා මම අදහසක් එන්නෙත් නැහැ. ඒ කියන්නේ ඒකට පිළිබඳව නැස්චාචයක් එන්නෙත් නැහැ. දට්ටබ්බන්න මඤ්ඤති මේකේ බැලිය යුතු දෘෂ්ටි කෝණයක් තියෙනවා නැවත නැවත බලන්න ඕනේ. එහෙම හිතෙන්නෙත් නැහැ. දත්තාරම්මඤ්ඤති බලන්නෙකුත් බලන කෙනෙක් ඉන්නවා කියලා දැනෙන්නේ නැහැ. එතකොට ඒක දක්වන්නේ తాදී භූමිය වශයෙන් ඒ වගේම සුතසෝ තබ්බග්න මඤ්ඤති තමන්ට ඇහෙනදී මේ මේක නම් අහන්නම ඕනේ. මේක තමයි ඇසිය යුත්තේ කියලා එහෙම දෙයක් සරුවචනාංශයට මේ ලෝකයේ තියෙන දෙවියන් සහිත මරුන් සහිත බඹු සහිත ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණය සහිත ලෝකේ දේව ප්‍රජාව සහිත ලෝකේ මොනම ඇහිල්ලක්වත් අනේ මේකනම් මේ මේ ඇසි මේ අහපු දේ නම් මෙන්න මේ හරිය තියෙනවා මේ මේ විදිහට මේකේ හර පද්ධතියක් තියෙනවා මණ්ඩයක් තියෙනවා වටිනාදයක් තියෙනවා කියලා හිතෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ දේ නැහැ යුතුයි. ඒ තරම් මේක අධාර්මිකයි මේක දුමංගලයි කියලා එහෙම දෙයක්වත් නැහැ. ඒ වගේම දැකිය ඇසියම යුත්තක් කියලා මේ ලෝකේ දෙයක් ඇත්තෙත් නැහැ. යමක් ඇහිම සිදුවෙන වෙලාවේදී අසන්නෙක් දට්ඨාරං එහෙම ඉන්නවා කියලා මම හිතන්නේත් නැහැ කියලා. ඒ වගේ මුතේ මෝතබ්බං විඤ්ඤාතේ විඤ්ඤාතබ්බං මේ සෑම දෙයකටම අර බාහ්‍ය සූර්යයේ සූත්‍රයේදී දැකීම දැකීම පමින් නැතර කරන්න ඇසීම ඇසීම මතින් නැතර කරන්න දැනීම දැනීම මතින් නැතර කරන්න හිතීම හිතීම මතින් නැතර කරන්න කියන එකම දකින්න වෙලාවේදී අන්ධෙක් දකින්නාසේ අහන වෙලාවේදී බීරෙකුට අපි සිංහල කියවන තියෙන බීරෙකුට වීණා ගායනා කරනවා වගේ කියලා සම්පූර්ණ මේ සම්පූර්ණ එක අහනවා උත් ඇහුවයි කියලා කිසිසේත් ප්‍රතික්‍රියාවක් නැහැ. ආවුදේ පිළිබඳව ස්ථාවරයක් ගන්නෙත් නැහැ. ඒකට මායින් කරන්නෙත් නැහැ. ඒකට හේතු වෙන්න යන්නෙත් නැහැ. ඒකෙන් නම් අත ගහලා ගත්ත දෙයක් ගත්තත් ඒ කිසිම අත්දැකීමක අත්විඳීමක අර තාලෙටම ඒකේ මේ දේ අත්‍යවශ්‍යයි මේක නැතුව බෑ කියලා හරපද්ධතිය දකින්නෙත් නැහැ. ඒ වගේම මේක දැක්කේ නැත්නම් හොඳයි කියලා මේක අත ගෑවේ නැත්නම් හොඳයි කියලා මොනම දෙයක්වත් ලෝකෙන් කොම් කරන්නෙත් නැහැ. දැකිය යුතුයම කොටස මේකයි කියලා කාටවත් ප්‍රවීණියට කියලා දෙන දෙයක්වත් නැහැ. ඒ වගේම මම වින්දා කියලා පුද්ගලයෙක් දකින්නෙත් නැහැ. හිතුවා කෙනෙක්ෙත් නැහැ. ඉතින් අන්න ඒ ගුණය ඒ தত্ত্বයේ සරුවත්යන් සඳහන් කරන්නේ ඉතිකෝ භික්කවේ තථාගතෝ දිත්තංසු ධම්මතං විඤ්ඤාත විද්දුත් දිත්තේසු තේමතේ විඤ්ඤාතේසු ධම්මේසු తాදී ඒව తాදී මේ සියලු ධර්මයන් කෙරෙහි එනසලෙන ගතිය ඒ తాදී ගතිය වචනට දාන තින ඔයතර තමයි සාමාන්‍යයෙන් ඔය తాදී කියන ගුණයෙන් තමයි ඔය චීනයේ තාઓයිසම් කියලා වෙනම ධර්ම කොටාශයක් තිබිලා තියෙනවා බුද්ධාගම චීනට යනකොට තාઓයිසම් තිබුණා තාઓයිසම් කියන වචනෙටත් ඒ කියන්නේ සබහා ධර්මයේ දිගෑරෙන ක්‍රමය ඒකේ ඒගොල්ල කියලා තියෙනවා ඒ නයිසાર્ගික తాදී ගුණය මුන්නම තාලකිනොත් වචනෙට දාන්න බෑ කියලා. වචන දැම්මොත් ඒක తాදීටි වෙයි. ඒ තරම් මේක මනසින් මනසට යන්නේ. නමුත් මෙතන මේ తాදී භූමියේදී ਸਰවචනහන්සේ පුදුම උත්සාහයක් ගන්නවා. තමන් වහන්සේ මිනිසෙක් වශයෙන් නැගිටලා මේ චීනසෝ තත්ත්වයටපත් වුණාට පස්සේ තාමත් මේ දැකීමේ විශාල ව්‍යාපාර කරන තාමත් මේ ඇසීම વિશે විශාල ව්‍යාපාර කරන තමාවත් මේ ගන්ධ රස පහස વિશે විශාල ව්‍යාපාර කරන තාමත් මේ චින්තන વિશે විශාල ව්‍යාපාර කරන කට්ටියට කියනවා මම උඹලට හිතා ගන්න බැරි තරම් මට තියෙනවා හැකියාව මේවා දකින්න මට අහන්න මට විඳින්න මට හිතන්න නමුත් මේ එකක්වත් මම එකටවත් මම අයින් කරන්නේ එකටවත් මම ස්ථාවරේ ගන්නෙ නෑ එකටවත් මම හේතු වෙන්න යන්නේ නැහැ කියලා. ඉතින් මේක යෝග ජීවිතයකදී එහෙම නැත්නම් භාවනා දියුණුවකදී අපි මේ පැත්තරද කිට්ටු වෙන්නේ එහෙම නැත්නම් අපි මේ දකින දකින දේවල් අල්ලාගෙන අහන අහන දේවල් අල්ලාගෙන විඳින විඳින දේවල් අල්ලාගෙන හිතන හිතන දේවල් අල්ලාගෙන ඒක තුලින් තණ්හාවක් වඩන ඒක තුලින් මාන්නයක් වඩන ඒක තුලින් දෘෂ්ටියක් වඩන ලෝකෙක ඒ පෘථග්ජන භූමියේ ඉඳලා ඒ తాදී භූමියට යන ගමනේදී අපි මොකද්ද උපමානය කරගන්නේ මිනුම් දණ්ඩ කරගන්නේ අපි ජීවත් වෙනවද නැද්ද කියලා. මෙතනදී විතරක් මේ මේ ආදී භූමිය ගැන කතා කරන නිසා කියන්න වෙනවා මෙතනදී විතරක් අනිකුත් ලෞකික සියලුම ළඟාවීම එක බලනකොට මෙතනදී විතරක් Taman ළඟා වෙන්න හදන පරමාර්ථයත් විපරිණාමයටපත් වෙනවා මේ తాදී ගුණයට යනකොට ලෞකික භූමියේ තියෙන ස්ථිර પરමාර්ථයක් තියානේ પરමාර්ථය වෙතට මේ ඉඳලා ඉතින් යන්න හදනවා. ඒ සඳහා සැලසුම් හදාන්න පුළුවන්. ඒවට සමීකරණ තියෙනවා, විවස්ථා තියෙනවා. කලින් ඇතුළ ඇස්ති කරන්න පුළුවන්. නමුත් මේ තාදී භූමියේදී තියෙන සුවිශේෂත්වය තමයි Taman මේ යන්න හදන නිවන කියන එකත් භවනා කරන්න කරන්න කරන්න අර්ථකතනෙ වෙනස් වෙනවා. වෙන විදිහට කරනවා ඒකේ අර්ථය විපරිණාමයටපත් වෙනවා. ඒක නිසා භාවනා ජීවිතයේදී යම් තැනකට ගියයි කියලා කියනවනම් ඒක ඒකාන්තයෙන්ම తాදී ගුණයට විරුද්ධ කතාවක්. නමුත් අපි ජීවිතයේ අපේ අධ්‍යාපනයේ අපේ මේ භෞතික ලෝකයේ හැම වෙලාවෙම සංසන්දනාත්මක දිනුව පතන ලෝකයේ මේන්න මේ වාගේ සම්පූර්ණ රැඩිකල් වාදී සම්පූර්ණ විප්ලවීය වූ අදහසක් ඉදිරිපත් කරාට පස්සේ ඒකේ තියෙන ප්‍රධානම දේ තමයි මේක අවබෝධ කිරීමේ තියෙන දුෂ්කරතාවයේ එකක් දෙක මේ අවබෝධ කරපේක අවබෝධ නොකරපු කෙනෙකුට කියලා දෙන එක තනි එකක් තව එකක් අවබෝධ කිරීමේ දුෂ්කරතාවය අපිට තේරෙනවා රහත් වීමේ තියෙන දුෂ්කරතාවය අවබෝධ කරපේක තව කෙනෙකුට කියා දීමේ තියෙන දුෂ්කරතාවයේ තියෙනවා පශේ බුදුරජාන් වහන්සේ නමක් හම්බ වෙච්චාම උන්වහන්සේ ආબોධ කරලා දිනවා කාටවත් කියන්න බෑ. උන්වහන්සේ ස්වම්භූ ඥාණයම අවබෝධ කරනවා. සම්බුද්ධ කියලා කියන්නේ ස්වම්භූ ඥාණය අවබෝධ කරා කියන අදහස. සම්මා සම්බුද්ධ කියලා කියන්නේ ස්වම්භූ ඥාණයෙන් අවබෝධ කරලා ඒක මනසේ තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. සම්මා කියන වචනේ එන්නේ පුළුල් අර්ථය එනවා. ඉතින් මේ සම්මා සම්බුදුරෙක් ලෝකේ පහළ වීම පහනක් පත්තු කරලා උස කුළුණක් උඩ තිබ්බා වගේ තමයි. වශීපුත්‍ර ජානවාංශේ තමක් ලෝකේ පහළ වීම පහනක් පත්තු කරලා කුල්ලෙන් වහලා තිබ්බා වගේ තමයි. එහෙනම් බුසලකින් වහලා තිබ්බා වගේ ඒකේ ආලෝකෙ විහිදෙන්නේ නැහැ. දැන් රහතන් වහන්සේලා අතර කොණ්ඩඤ්ඤ වාගේ ස්වාමින් වහන්සේලා බොහෝ විට පසේ බුදු ගුණ පෙන්ලා තියෙනවා කදාක බණ කියලා නෑ. සර්වචන ඉස්ලාම ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරනකොට ඉස්ලාම තේරුම් ගත්තේ. උන්වහන්සේ නිසා සර්වචනන්සේ අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ කියලා කොණ්ඩඤ්ඤ ස්වාමීන්ගේ මේ අඤ්ඤ භාව සාක්ෂාත්කරණයේ උදම්මනුවේ කොණ්ඩඤ්ඤ හමුදුනේ බුදුහාමුදුරු. නැත් ඊට පස්සේ කාටක් බණ කියලා. බණ කිව්වට බණ කියන්නේ ඒ සංනිවේදනේ දන්නේ. ඊට පස්සේ ආපු සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ධාතපද දෙකයි යහුවේ. යේ ධම්ම හේතුප්පබව තේ සංහිතුන් තථාගතෝ ආහ. කියනකොටම සෝමන වුණා. කියලාත් කිව්වා ඊට පස්සේ අස්සේජි සාංශට කිව්වා අස්සේජි සාංශ කිව්වේ මම මේ බොහොම තරුණ ළඟදී මහාන වෙච්ච කෙනෙක් නිසා ඔබ වගේ කෙනෙකුට මට බණ කියන්න බෑ ඒකට කියන්නේ මම ඔබ වහන්සේ දන්න ධර්මයෙන් කියනවා මම දහසක් නැයි තේරුම් ගන්න. ඒ වගේම තමයි කියනකොටම ඒක ආවෝද. ඊට පස්සේ ඉස්සුව ගන්න තරම් විවේකයක් ගත ගන්න ඕන ගිහිල්ලා උපතිපෝලිත පරිබ්‍රාජක හම්බෙලා මට හම්බුණා ධර්මයේ මට හම්බුණා ගුරුවරේ සාසුන් රජා ඉස්සර වෙලා මෙන්න කාරණාව කියලා කියනවා හේතු බව ඒසන් හේතු තාරකෝ පාප තේසාචයෝ නිරෝධෝ ඒවක්වාදී මහා සමල කියලා දානවා කියනකොට උන්වහන්සේට ඒ උපතිශ්‍ය පරිප්‍රාණික වගේ සුවාන්නේ ඒ කුශාල බුද්ධිමත් කතියක් කියන්නේ ඊට පස්සේ සබතනාසේ ඒ දෙපළට අග්‍ර ශ්‍රාවකකම දෙනකොට සියලුම දෙනා කොණ්ඩඤ්ඤ සාතු සුසු කරලා තියෙනවා මේ සාතු ඉස්සල්ලාම සෝවන් වෙච්ච ඔබ ආචේ පැත්තක දාලා දුහුනේ පස්සේ යන කට්ටියට මේ දින තල දීලා ඒ ධර්ම ශික්ෂා ප්‍රතිකරණ අග්‍ර ශ්‍රාවක දක්ෂිණ ශ්‍රාවක වර්ණ ශ්‍රාවක වීම සම්පූර්ණ මූණ බලකරන සාතු සර්වඥාශේ සතනකලුව මේ අවුතුක අල්ප ආත්මංශිය පැවිදි වෙමින් පැවිදි වෙමින් ඒ ප්‍රතිචෝලිත දෙපොළ මේ ආවේ මේ වගේ ශාස්ත්‍රීය සර්වතරක්ෂී කියන ධර්ම තමයි තේරුම් ගන්න තව කෙනෙකුට විස්තර කර දීමේ ඒ පුදුමාකාර හැකියාවක් තිබුණා. ඒ නිසා සාහිත්‍ය සාහිත්‍යයේ ඉගෙනීමේ ක්‍රමය හිතා ගන්න බැහැ. සර්වතරක්ෂීයකට දෙවෙනි විකල්පයක් ඉතින් ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට වඩා සර්වතරක්ෂී තමයි මේ තාටි විදිය විස්තර කරනකොට ඒ යොදලා තියෙන වචන මේ අවුරුදු 2600 ඇතුළත විවිධ අර්ථ වේද වලට එහෙම නැත්නම් පාඨක දෝෂ වලට ලක් වෙලා තියෙනවා. ඒ නිසා ඒක අවබෝධ කරගත්තේ නැති කෙනෙක් මේ දෙවියන්ට බහැලා අවබෝධ කරගත්තේ නැති කෙනෙක් බුදුහාමුදුරුවෝ අදහස් කළේ මේකයි කියලා කියනකොට සම්පූර්ණ අර්ථයේ රසය මේ පරිපූර්ණත්වය දැනෙන්න බාධා වෙන්නේ කියලා. ඒක තමයි සංස්කෘත ක්‍රම විවිධ පාදන තාරණ පීඩන මැද මේක ඇවිල්ලා තියෙන හැටි. ඉතින් තියෙන ටිකේ ගන්න කියන ප්‍රජාකාන්තයේ ඉතිරිත් වත්තන් කියන එක දැකීම දැකීම තමයි නැත කරනම් කියන එක මුන්න කියලා කියනවා මම ලෝකේ දකින්න තියෙන සියරම දක්වනවා මේක කක්කත් ගණන් ගන්න දෙයක් නෑ. මේ ධර්මනාලං අභිනිවේෂාය මේ ලෝකෙදින මොනම ධර්මයක්වත් ගෙවදින්න තරම් වැද ගන්න තරම් මගේ කියා ගන්න තරම් එහෙම නැත්නම් අනේ මේ දැකපු එක විතරක් හරයක් තුනක් තරම් මොනම දෙයක්වත් නැති සමයක ශූන්‍යයි. ඒක තුච්චයි. ඒක රික්තයි. ඒක අනාත්මයි. ඒක පරතෝ. ඒක නිසා මේ කියන තුච්ඡ දේ පේනවා කියලා ගන්න මේ පෙනීම හරහා මේ රූප ධර්මවල සිදුවෙන මේ තුච්ඡ දේ මේක නම් දැකිය යුතුමයි මේක නම් නොදකින්න කියලා ලෝකයට හැම වෙලාවෙම තුච්ඡත්ව පදතිය. ඉතින් මංගලයි සුභයි භද්‍රයි ඕමරි බලන්න. දරුවන්ට පෙන්න, අම්මපට පෙන්න. මේ දේන අනේ රකින්න උනත් ඒක මම කරුණියක්. මම කාලකන්නවා මේ නොදකින්න. හෘදෙන් දෙන්නේ කියනවා මේ දික්ට අදත්තා මඤ්ඤති අතිත්‍යනමයි මේ මම මේ දක්න සියලු දේ මේක දැකිය යුතුයි කියලා කියන්නේ මේක නොදකිය යුතුයි කියලා කියන්නේ නැත්තබ්බන මඤ්ඤති දැකීම තරම් වටිනා දෙයක් මේක නෑ ඒකේ තියෙන ශූන්‍ය දෙයක් ඒ වගේම දකින කෙනෙකුත් නෑ මේක වෙන විදියකට විස්තර වෙන්නේ අර මම සඳහන් කරන්නේ දීච්ච ආයේ පෙන්නන වචන පහක් ත්‍රිපිටකයෙන් අහුලා තියෙනවා. අනත්තතෝ තුච්ඡතෝ හිතතෝ ශුඤ්ඤතෝ අරතෝ. දැන් පුත්තඥයෙක්ගේ යමක් තියා බලනකොට ඒ පුත්තඥයා සර්වඥාන්ති කියන විදිහට ඥාන ඥානා ඥානාමි කියන විදිහට යා මත්කිට අර්ථය දානවා. ඒ වතු පිටාපේ දැක්කේ ක්‍රම දෙක කරා වර්ණේ සහ හැඩේ. ඉතින් වර්ණ රූපේ කියලා කියනවා. සාහිත්‍ය වතු ආදී වර්ණ දකින්න වෙනස්කම් හැඩවල වෙනස්කම් දකින්න. මේ වර්ණේ සහ හැඩේ අනුව බලන වෙනස්කම් තමයි කෞතුක විද්‍යාව හැදෙන්නේ. නමුත් ඒක මත පිට කරන්නේ. අන්නේ මත පිට දැක්කට දකින්න නිසා පුතත්ඥය මේකේ සමීකරණ ගන්න ඕන නිසා මේක මගේ කියා ගන්න ඕන නිසා මමයි දැක්කේ කියන්න ඕන නිසා ඒකදී ඒකෙත් රෙකෝඩ් කරන්න ඕනේ අනම්මන විශ්වාස කරන්න ඕනේ නිසා දැක්ක දේ තියෙනවා තියෙන දේ මට පේනවා කියන පදනම වෙනමයි යා. දකින්න දේ තියෙන දේ මට පේන දේ තියෙනවා තියෙන දේ පේනවා විරුද්ධ වෙයි කියලා මොකද ලෝකයා. මේ පදන මේ දෙකන තමයි ඔය මැනීම අපේ ජීවිතේ මුලික පළ මැනීම ඔක්කොම කරන්නේ. කියන දේ පේනවා, පේන දේ තියෙනවා. ඒක ස්ථාවරයක් ගන්නවා මම දැක්කේ තියෙනවා. ඒකට සාපේක්ෂව මම මෙතන මම මේක ඇතුළේ, ඒක බාහිර, ඒක එතන තියෙනවා. මේ ස්ථාවරයේ ඉන්න නිසා ඒ මනුස්සයා ඒකෙන් අඹකාර වෙනවා තමනුත් එකෙන් නඩුවක් කරගන්නවා ඒ වගේ බැඳෙනවා ඉන්සාටිකින් ඉඳි විදිහේ වස්තුත් එක්ක ඇති තණ්හාව නිසා නැත්නම් මේක පිට මේක ඇතුලේ තියෙන මාන්නේ නිසා ඒක දැක්කේ මමයි ආදි වශයෙන් මමයි නිසා මේ සංසාරේ දිගට තණ්හා මාන්දිටියට කරගන්නවා නමුත් උදාහරණ කීපකින් සවතරන්සේ ප්‍රශ්න කරනවා නිදිගුව දකින්න මුනේ උඩ පේන්නේ වතුරක් ඌ අදහසක ඉන්න වතුර එතන තියෙනවා කියන්නේ. තියෙන වතුර තමයි මට පේන්නේ කියන්නේ. ඒ ඇස්ට්‍රොඩෝගේ ගමන් මනුස්ස දුන්න හැට පේනවා කොහොම මේ කාන්තාරයක ඉන්ටර්නෙට් ආකාරයකට සරවව වැඩිච්චාම ඒ සීලාර වතුර නලියන වගේ පේනවා. ඇත්ත කොච්චර පිහලා බැලුවා ඒක වතුර වගේ තමයි. ඉතින් මේක පේන්නේ 10 අවස්ථාවක නිසායි වතුර ආසාවක් ඇති වෙනවා කියන එක අනුපාරණට කරන දෙයක් නැහැ. ඉතින් මේ වස්තුව අභාගන යන්න පටන් ගත්තා. ඒ මේ විදුව අභාගන යන්න පටන් අරගත්තොත් ඒ ප්‍රධානම වචින දෙයක් තමයි කොච්චර අභාගන ගියත් නිරිගව සහ උඹල අභාගන යන මිනිස්සු අතර තියෙන දුරස්තිය කවදාවත් ලක් කරන්න බෑ. දුවන්න දුවන්න ඒක දුවනවා. ඉන්ජිනේරු ඉන්ජිනේරු කරනවා. අයියා අපේ අම්මා කියනවා ඒ හැන්දාවට ඉර බාර ගන්න වෙලාවදී රත්තරන් පාට එළිය වැටෙනවා. බලාපොරොත්තු වලට ඉච්ඡාව පුංචේ ගුරුදත් මොළි බලාපොරොත්තු වලන්ට යනවලු ජීවවගෙන අඳුරට. ඒකට ලඟ වෙන්න පුළුවන්. ඒ පේන බලාපොරොත්තු හැන්දාට මේ ලස්සන ඉර බැපගෙන යන දර්ශනයට ළඟට ගිහිල්ලා බලන්න ඕන කියලා දුවනවලු. ආකෘති සිටිතේට මේ බොහොම ලස්සන ස්ථිරව තියෙනවා ඒක කොච්චර ගියා ඉන්දියත් එන්නේ එන්නේ ඒ නිසා මිරිඟු අඹාගෙන මිනිස්සයා කොච්චර හතිපෙම කරන දිව්වත් ලම්බෙන්නේ නැහැ නිකමට හරි කියන්නේ ලකුණු මොනවද දෙන්නේ කියලා ගිහිල්ලා බැලුවොත් මොකද වෙන්නේ තද දාහයක් එචා අඹාගෙන ගිහිල්ලා මිනිස්සට ආදී දාලා තීන් ටිකක් ගිහිල්ලා මැරලා වැටෙනවා ඒ නිසා ඉතින්දී අනුමානිත කරන වෙන්නේ ඒක තියනවා වගේ වෙනවට ඉතින් යමක් නැහැ නමුත් නැත ඉඳගෙන ඒක අවබෝධ කරගන්න. ඒක අවබෝධ කරගන්න ලෝකෙදී දරපු කෙනෙක් කියන්නේ කතාහකට තමයි. දැන් සම්බුද්ධාංශයේ කියන අර තමහන් ඥානාවි කියලා කෙනෙතර වතුර තියෙන බව උන්වහන්සේට පේනවා. ඒ කාන්තර තියෙන දාහකතිය නිසා උන්වහන්සේ කියන උන්වහන්සේ කියන මම කවදාකවත් මේක මිදුණු නොදකින්නේ නැහැ. නමුත් දැක්කට දන්නවා මෙතන තියෙන 1000ක් කියලා. ඒ දායනිස ඇතුළේ චින්නායාවක් වදන් නිසා උන්වහන්සේලා කවදාකවත් ඒ වතුර දැක්කේ මටයි වතුර දැන් හම්බුනේ මම යන්න ඕනේ වතුර හොයන්න යන්න කියලා කවදාකවත් එළවුමක් නෙවෙයි. ඒකක් නෙවෙයි එළවලා යන මිනිස්සු දැක්කම තේරෙනවා එයා ඇයි යන්නේ කියලා. මේ මේ තියෙන දේ දක්නවා දක්න දේ තියෙනවා කියන අදහස ඔය විහිගුලිටි සර්වඥාචර්ය කියන සංඥාව අරිචුකෝපමා කියන පිළිගන්නවා. ඒ වගේම හීනයක් ගත්තා කීයේදී අපි ඒකාන්තයෙන් මේ ලෝකේ ජීවත් වෙන්නේ. ඒ ජීවත් වෙනකන් අපි එක එක තැනට කරනවා, වන්දි වෙනවා, යාළු වෙනවා, හඳුන්ති කර ගන්නවා. ඒක 100%ක්ම සජීවී ගොතේ. ඊනේ නැගිටිනකොට ඉකි ගහකයි ඉන්නේ. නමුත් ධර්ම නැගිටිට පස්සේ ඒක හීනයක්. ඒ හීනේදී පේන දේ දක්වනවා, දක්වන්නේ පේනවා කියන එක හිතෙන් සත්‍යයක් වලට අවදි වුණාට පස්සේ පේනවා වේදෝගික එක සත්‍යයක්. සර්වඥාන්සේ කියලා කියන්නේ නිින්දෙන් අවදිච්ච බුද්ධලේ. බුද්ධ වෙච්ච බුද්ධලේ තමයි ඉදි දිච්ච කෙනෙකුට තමයි බුද්ධ කියන වචනයෙන් අපි ඒක හිතිය සඳහන්. අනිත් එක තාම හීනෙන් තමයි. ඒ හීනෙන් වෙන දේවල් ගැන මගේ අනාගතය හොඳයි තමයි කියන්නේ. දුර්භාග්‍ය සම්බන්ධ අනාගතයක් දීමේ සුබ නිමිති දැක්කා, දීමේ දීම නිමිති දැක්කා කියලා මේ වල්ලකට කියෝ. අවදිල කරනකොට වෙන්නේ ඒ වාගේ තමයි ධර්මචනාන්තර ඊනෙන් ඒ මනුස්සයාට දෙන්නේ. ප්‍රතික්ෂේප කරන්නේ මොකද පුතාචි අවදිලා ඉඳ ගියා වගේ දර්ශනෙදි කියනවා වෙන්නේ තිබුණා සුමුදේ පෙනුනට ඒකේ ධර්මශී අටු පරාසයෙන් විතර කිව්වේ මොකක් තැන් ඥාණයෙන් දකින්න පුළුවන් ඔය කියන දේ ඒක නැහැ ඒක නිසා ඒක තියෙන මේ ශූන්‍යත්වය ඒකේ බලන හැටියටයි ඒක පේන්නේ කියන එක කියන කතා කරන හැම වෙලාවෙම සම්පූර්ණාන්තර චෝදනා කරන මේ බුද්ධ ධර්ම කතා කරනවා මේ ලෝකෙම පිළිගන්නවා කියන දේ පේන අපේ දේ තියෙනවා කියලා නම් සර්වඥාන්සේ කියලා කියනවා එහෙම ඒකේ බලන්න දෙයක් නැහැ කියලා ඒක ශූන්‍යයි මොකද දැන් අවුරුදු 20 ගානකට ඉස්සෙල්ලා ඒ හොඳටම ඒ ක්වොන්ටම් ෆිසික්ස් වල එහෙම නැත්නම් ඒ ක්වොන්ටම් භෞතික විද්‍යාව අන්තිමටම ද්‍රව්‍ය පොඩි කරන පොඩි කරන පොඩි කරන යනකොට ඉගෙනගන්න කියන එක විද්‍යාත්මක ප්‍රශ්නයක් විතරක් නෙවෙයි මේ ගැඹුරු දෙවියන්ාන්සේ ලෝකේ නාවක එකක් කියපු නිසා ඒ උන්වහන්සේගේ දේව නිර්මාණය මේ විදිහට පරීක්ෂණයට ලක් කිරීමට ඒ දේව නිර්මාණවාදී පුදුමාකාර අතුරු අන්තරාකරන ඒකයේදී ඔයාට කියන තියෙන දේ පේනවා පේන දේ තියෙනවා කියපු භෞතික විද්‍යාඥයන් ඒ තියෙන කොටස අන්තිමට පේන කොටස තවත් අංශු වලට කඩලා අංශු අංශු වලට කඩලා අංශු තවත් ඒකේ තියෙන කොටස් වලට කඩලා හැම එකම බෙදාන බෙදාන බෙදාන ගියාට පස්සේ අන්තිමටම හැප්පුණේ ගිහිල්ලා මේක ශක්ති විශේෂයක්. මේ විශේෂ ශක්තියක් තියෙනවා. ඒ ශක්ති වරින් වර රූප බවටපත් වෙනවා. වරින් වර ශබ්ද බවටපත් වෙනවා. වරින් වර ගඳ බවටපත් වෙනවා. වරින් වර රස බවටපත් වෙනවා. වරින් වර පහස බවටපත් වෙනවා. මේ පත්‍ීමේ හැඩය, මේ පත්‍ීමේ ආකාරය, මේ පත්‍ීමේ සංසිද්ධිය බලන්න කැටියට සිද්ධ වෙන්නේ. හැකි ගොඩාක් තියෙනවා ඒ ශක්තිය මේක රූපයක්ද සත්‍යයක්ද ගන්ධයක්ද රසයක්ද පහක්ද කියලා ඒ බලන පුද්ගලයාගේ තියෙන රුචි අරුචිකම වල හැටියට ධනමානෙක හැටියට පරණ කර්ම අනුසී වේගවල හැටියට ඒ වෙලාවට එන මිෂ සකස් කරනවද මොකක්වත් නෙවෙයි. ඒක මේ ශක්තිය. අටවද කරනවා අතර වෙන තියෙන ශක්තිය සහ ද්‍රව්‍ය අතර තියෙන වෙනස තමයි ශක්තිය ගුරුත්වාකර්ෂ ගුරුත්වාකර්ෂණයට අහු වෙන්නේ ද්‍රව්‍ය ගුරුත්වාකර්ෂණයට අහු වෙන්නේ ඒ කියන්නේ අපි භාවනා කරගෙන ගිහිල්ලා අපිට සංඥාවක් පේන තාක්කල් දැනෙනයක් තියෙන තාක්කල් අපි ඒක රූප ශක්තිය ගන්ධ රස ස්පර්ශයෙන් රූප වේදනා සංඥා සංකාර වශයෙන් අපි එක එක කොටස් වලට දානවා. නමුත් ඒක හොඳට බලන්න ඉඳලා ඉඳලා මේ රූපයේ වශයෙන් කරන ආනාපානිය අන්තිමටම ගෙවිලා නොදකින්න තැනට ආවයි කියලා කියනවා. ඒක වේදනාවක් යක් තියෙනවා. ඇඟ තියෙන බවට දුක් වේදනා සුඛ වෙන්න අන්තිමට සුඛ වෙන්න හරියේ. ඇඟක් තියෙන බව දැනෙන්නේ විඳින්න බෑ. විඳින්නක් නැති තැනට ගියා කියලා කියන්නේ ඒ වගේම ආස්වාදයෙන් ප්‍රසවාසයෙන් වෙන් කරන අඳුරන සංඥාව හැඳුනු ලක්ෂණය කීරසියක් නැතුණයි කියලා හිතමු. ඒ වගේම දැන් අයිය උස්ම ගන්න ඕනේ. එහෙම නැත්නම් මම නැගිටලා යන්න ඕනේ. එහෙම නැත්නම් මට සැක පහරනවා කියන දේකුත් අපි නොඑන්න හිත හදාගෙන කියයි කියලා හිතමු. ඒක විඥාණයට දැනගන්න බැරුව යනවා ආශ්‍රස ප්‍රසවාසෙ වෙන් කරන්න බෑ රූප ධර්ම විඥාන ධර්ම වෙන් කරන්න බෑ ඇතුළත පිටත වෙන් කරන්න බෑ මගේ නරක වෙන් කරන්න බෑ සාධාරණ අසාධාරණ වෙන් කරන්න බෑ හරි නිරද්ද වෙන් කරගන්න බෑ විඥාන විඥානයේ බුදුමාකාර මුසුකු භාවයකට පත් වෙනවා ආශෝකකට පත් වෙනවා මොකද මෙතෙක් කල් එයා කෙළුවේ නෑ ඒ ලෝකේ පවතින ඕනම දෙයක් අක්කා මේක ලෝක මේක නාම මේක ආදි මේක වැරදි මේක ධර්ම මේක අතන මේක සාධාරණ මේක අසාධාරණ කියලා හැම වෙලාවෙම දෙයක් වුණොත් කඩ කඩ බලනවා මුත් ඒ සියලු දේවල් ගෙවන් කෙරුවට පස්සේ එතන රූපවල හොල්මනක් නැතු වෙනවා වේදනාව හොල්මනක් නැතු වෙනවා සංඥා හොල්මනක් නැති වෙනවා සංස්කාර හොල්මනක් නැතු වෙනවා විඥාන පුඤ්ඤ ගන්න බැරුව යනවා ඒකෙන් යෝගාචරය දන්නවනේ මේ යන්නේ මේ තාපී ලක්ෂණයට. මේ යන්නේ අර විද්‍යාඥයා කරලා කරලා ගන්න දෙන්නේ අරකල අතුල ශක්ති බාටපත් වෙනවා කියලා දැක්කෙන් තමයි දැනෙන්නේ මේ වෙලාවේදී උවේගයක් විතරයි. චංචල බවක් විතරයි ශක්තියක් විතරයි. නමුත් මේ ශක්තිය කොච්චර ආසන්න වෙනවද කියලා බලන්න. කොච්චර ඩකුම පුරනවද කියලා. කොච්චර බල වෙනවද කියලා. කොච්චර පදනම නැති වෙනවද කියලා. අනේ தত্ত্বය අදින් ප්‍රතිපදාවයි මේක දිනු කරන්නයි අපි මේ සීල් ගලන්නේ මේක දිනු කරන්නයි අපි ශ්‍රද්ධාව වඩන්නේ මේක දිනු කරන්නයි අපි මේ සතිය වඩන්නේ කියලා කවදා හෝ යෝගාවචරේ ශබ්ද වේදනා කියන තැනට වැඩි හොඳයි නැති තැන සංඥා නිමිටි ව්‍යංජන අනුව්‍යංජන කියන තැනට වැඩි හොඳයි නැති තැන දැනෙන තැනට වැඩි හොඳයි නොදැනෙන තැන කියලා කවදා හෝ මේ ගත්ත මූල කර්මස්ථානීය ක්‍රමික භාවනාවක් වාගේ හොඳ වැඩෙන සත්‍යයක් මාර්ගයේ නොදක්නා තැනට ගියාට පස්සේ මේ තමයි මේ ශූන්‍ය භාවයේ බුදුහමෝ පෙන්වන අනන්නේ ඒක මේ එකල සාම කරනවා ශ්‍රද්ධාව විදිය සති සමාධි ප්‍රඥා මේ පහ එකලස් වෙච්ච ගමන් ඒකේ ශූන්‍යතාවයේ ආවට අපි ශූන්‍යතාව කොච්චර බයද ඒකේ කොච්චර නින්දට වැටෙනවද අපි කොච්චර දෝ ප්‍රශ්න අහනදා ඊගාට මොකද කරන්නේ? දැන් අපි දෙන්නාව දැන් මොකද කරන්නේ? ඒ කියන්නේ මේ ලැබිච්ච දේ පිළිගන්නක නෙමෙයි අපි කරන්නේ ඒකට උනතුරුවක් කරන්නේ. මාරු උපයගත්ත මේ දෙයට හතුරුකම් කරන්නේ. ඒ මොකද අපිට මේ පුත්තක්යන ඥානෙ ඉක්මවන්න බෑ. මේ ධාති ගුණය එන්නත් උනාසු කියන්නේ මේ මේ ඒකෙන් මම නඹුවක් ගන්න යන්නෙත් නැහැ. ඒකට මම හේතු වෙන්න යන්නෙත් නැහැ. ඒකෙන් මම ඉස්තාවද ගන්නෙත් නැහැ කියලා. දැන් මේ කියන ආනන්දගේ විචිතන ඉස්තාවරක් ගන්න බෑ. ඉස්තාවර ගන්න තරක් නැහැ. ඉතින් ඒකෙදි අසන්න බබකට එහෙම කියලා කියන කොච්චර කෙලස් වලට කරන්නේ. කොච්චර තණ්හාවට කරන්නේ. කොච්චර මාන්නයට කරන්නේ. කොච්චර දෘෂ්ටි වලට කරන්නේ කියන එක ඒ දෘෂ්ටි තණ්හා දෘෂ්ටි මානසයිත හිතකට අර වගේ ශූන්‍ය දෙයක් වීරත්වයේ දිවිත බලන් කරනවා. කොන්ද තමයි ඒකට මුණ දෙන්නේ. ඒ වෙනුවට කරන්නේ මොකද්ද? ඒකට අනවින කරනවා, අනදර කරනවා, බය වෙනවා, මේක අස්වාභාවික තත්ත්වයක් කියලා හිතනවා. ඉතින් ඊට පස්සේ ඒක අවුල් කරගන්න බැරි පොරදියක් වඩපත් කරගන්න ආරම්භ කරනවා. ඒක නැත්තම් අර ආකූල ගලන ප්‍රවාහය ආකූල කරන්න ආරම්භ. ඒ නිසා භවනා පුළුවන්. මේ වගේ දෙයක් වෙනවා කියන එක ලොකු එකලසක්. නමුත් මේ එකලසට යනකොට දැන් මේ එන්නේ එන්නේ මේ තණ්හාමාන දිට්ඨිය ගෙවන්නේ. එහෙම නැත්නම් මේ ක්වොන්ටම් ෆිසික්ස් වල වගේ හැම දෙයක්ම අඩු කරන අඩු කරන අඩු කරන ගිහින් මේ ශක්තිය බාටපත් කරන්නයි හදන්නේ. මේ ශක්තියේ තියෙන සුවිශේෂීත්වය තමයි සුවිශේෂත්වය තමයි මේ ශක්තියේ ඕන දෙයක් බලන්න. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා ඕන දෙයක්ම වෙන්නේ මේ ශක්තිය. දැන් මේ ශක්තියගේ කාර්ය අවස්ථාවට පත්වලා තියෙනවා. කාර්ය අවස්ථාවට පත්වලා තියෙන ඕන දෙයක්කට වෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය කරන ප්‍රභාවය තියෙනවත්පත් වෙලා නැහැ. ඉතින් බුදු දානවාසේ සරලව අපිට කියන්නේ යමක් වඩ පත්‍ත්‍ච්ච දෙයට වඩා යමක් වඩ පත් වෙන්න ප්‍රභාවය ඇති කරන වඩා හොඳයි. නික්ලේශී මෙටිකලයක් හදලා පුච්චලා ඒක ඝන බහකට පත් වුණාට පස්සේ ඒක ආය හදන්න බෑ. රසද ගන්න බෑ. අන්තිම මැටි වල තියෙනවා ඒ කලේ හැදීමේ ප්‍රභාවය. ආ මේ කලේ මේ මැටි මට්ටමේ තියාගෙන ඉඳිලා තමයි මේ තාදී ගුණය කියලා කියන්නේ. ඒක මැටි අද පුච්චලා හැදයක් කරන එක මොකද කියලා ලේබල් ගහකට නෙවෙයි. ඒකට අවශ්‍ය විදිහට ඒක. ඉතින් ඒක භාවනා වේදී සම්බන්ධ වෙන්නේ ඒ කාය සංස්කාරය ආශ්වාස ප්‍රශ්වාස දෙක සංසිඳන. ඊගාට චිත්ත සංස්කාර වේදනා සංඥා දෙක අර විදිහට දැන කියා ගන්න බැරි මට්ටමට සිහු වෙනකොට මේ යන්නේ මධ්‍ය ප්‍රතිපදාට මේ යන්නේ තාපීනේ මේ යන්නේ අපන්න ප්‍රතිපදා මේ යන්නේ නදාත්මක භාවතේ මේ යන්නේ සියල්ලම මූල ප්‍රභාවයට කියලා දැනගත්තොත් දැනගෙන ඒක අගය කරනවා නම් ඒක තමයි මේ සූත්‍රයේ සර්වඥාන්සේ දෙන්න හදන මේ ධර්මයේ විදිහට ධර්මයක රදෙන්න හදන පාඩම. ඉතින් ඒක ඒ විදිහට ඒ කියන ශූන්‍යතාවට ගියාම ආත්මීය වශයෙන් ගන්න දෙයක්. මේ කියන ශක්ති මම කියා ගන්න මගේ කියා ගන්න ගියෝ මේ හුලම් බදලා අල්ලන්න හදනවා. පිටතර තරපක් හැදුවත් මේ හොලඟ අල්ලන්න බෑ. හරි දේශයකටපත් වෙනවා. ඒ වගේ තමයි ඒක ඇතුළත තියෙන රික්තක භාවය. යමක් නැති බව. මේක ඒක බැලු බැලමට ඒක රික්තක ස්වරූපේ තුච්ඡම් කියලා හඳුන්වන්නේ සබාර. ඒක මේ පැකට් කරලා තියාගන්න ඔක්කොම තියාගන්න දෙයක් නැහැ. ඒ වගේම තුච්ඡතෝ විද්දතෝ අනත්තතෝ පරතෝ මේක තමන්ගේ තමන්න අයිති නැත්නම් මම කියා ගන්න පුළුවන් අයිතියක් දෙකින එක අනුන්ගේ දෙයක් විතර බලන්න තමයි. ඒකට දෙන්න පුළුවන් ගැටි උදාහරණ. දැන් තමයි මුදක්කාසේ නැත්නම් ඒ දැකීම මට අයිති කරගන්න ඒක අනුන්ගේ දෙයක් වගේ. එමි නැත්නම් අනුන තමයි තමන්ගේ ගන්න නැත්නම් තමයි. ඒකෙන් නම් කරන්නේ මේක වෙන කෙනෙක් යහුණා වගේ. එහෙම නැත්නම් චන්දගත පහත වශයෙන් මේ භාවනා කරනකොට ඇඟි කුඹි තවන වගේ දැනුණා තමයි නමුත් ඒක වෙන කෙනෙක් එකක් වගේ දැන් මේ ගාඩිය දානවා වෙනත්නම් මොනවද ධාතු මනස්කාරයක් වෙනකොට ඒක මේ කය ඒකට මේවා වෙන්න දෙන්න බෑ කියලා ටික මම වශයෙන් මගේ වශයෙන් ආත්ම වශයෙන් ගත්තොත් ඉතින් දිගටම කමටහන් සුද්ධ කරනවා හොඳ අංගයක් වගේ බලන ඉඳ ගත්තොත් දරාණ තුනී වෙලා ගියා. ඒ ආයෙ මතුවා. ඒ මතුනට පස්සේ මටයි ඒක මතුනේ ඒක මගේ ඒක මගේ ආත්මය කියන වෙනුවට වෙන කෙනෙකු එකක් බලන්න උරු වෙනවා නම් එන්නේ එන්නේ යෝගාවචර කියන පටන් ගන්න මේ පරතෝ සංකල්පය එමෙතන අනුවිද්‍යාවක් වගේ බලන ගැතිය නිසා අර තමන් කරා පැමිණ තිබුණ ගොඩාක් චිත්ත පීඩා ගොඩාක් නැති මානසික ආතති ඒ පරතෝ සංකල්පේ අනුන්ගේයක් ලෙස බැලුන ගතිය ඒ දකුණට තියෙනක දිෂ්ඨාවරයක් නොවන්න ගතිය ඉදිරිය යන්න ගියාම ඒක බොහොම ලස්සනට මේ අපන්නක කියන නැත්නම් අවිරුද්ධ ප්‍රතිපදාව ක්‍රියාවක් කරනවා. එතකොට පේනවා මේ සියල්ලම සිදු වෙන හේතු ප්‍රත්‍ය ධර්ම නැත්නම් පටිච්ච සමුප්පාද ක්‍රමයක් තියෙනවා. ඒක ඉන්නේ ඉන්නේ ප්‍රකට වෙන්න පටන් ගන්නවා. පටිච්ච සමුප්පාද ක්‍රමය මනෝවත් දෙවි ආරෝපණය ඩෝම එකක් තියෙනවා. ඒක ලෝකයේ තියෙන ස්වභාවය. මේ සිදුවෙන දේවල් හරි වැරදි වශයෙන් හොඳ නරක වශයෙන් මගේ උඹේ වශයෙන් මම මාගේ වශයෙන් ගන්න යන්නේ පුදුමාකාර චිත්තේ පුදුමාකාර අසහනිය පුදුමාකාර කෙලෙස් පරිලාහ දාහ ඒ විඳවන එක සර්වඥාන්සේ දක්වන මුළු උපදින තාක් මේ ලෝක උපදින්නේ මතිමතාන්ත කරනව පවතින දුක නැති වෙන තාක් තියෙන දුක. මම බලාගෙන ඉන්න රූප ධර්මයේ ගෙවෙනවා කියලා කියන්නේ දුක ගෙවෙනවා. මම බලාගෙන ඉන්න රූප ධර්මයේ ගියා රෝණ ගියා බලාගෙන ඉන්නකොට විදීම් ශේෂ්ඨ ගෙවෙනවා කියලා කියන්නේ දුක ගෙවෙනවා. සංඥා හැඳිනීම අරමුණු නිමිති ව්‍යංජන අනුව්‍යංජන කිවිකිවි යනවා කියලා කියන්නේ දුක ගෙවෙනවා. මෙහෙම කරන්න ඕනේ අරේම කරන්න ඕනේ කියන තමත්තුල තියෙන චේතනාව අදිෂ්ඨාන අභිනිවේෂණ දිවිලා යනවා කියන දුක කියවන කියන්නේ මානපණයේ වේකල දැනගන්න බෑ මම හිතනවාද හිතනවාද කියලා දැනගන්න බෑ මම හීනෙකට කොට අවදියේද කියලා මට දැනගන්න බෑ කියන එක උදේ විඥානයේ අසත්ම එක්කත් වෙනවා මේ විඥානයේ කියන කොක්ක ගන්න වැඩි ගැතිය දුරම් වෙනවා කියන්නේ දුක්කේමක් කියනවා කියලා දැනගන්නවා කියන එක සර්වඥාන්සේ අභියෝගශීලී ඉදිරිපත් කරන යෝගාන්තයකට එක්තරම හතර දෙනාකින් ඉදිරිපත් කරනකදී මේ මේ සූත්‍ර පිට ධර්මයක් සිංකින භාවනා කරන ගියවද තමන්ද අත්කලව මූල කර්මස්ථානයේ ඇතුව හෝ මූල කර්මස්ථානයේදී තේරෙනවා නම් මේ හිතවිලි ධාරාවල් ගන්න. එන්නත් මේ වේදනාව එනවා Taman ඒකට පුදුමාකාරයි. දුක් වේදනාව එනකොට ඒකද අමනාපය. ඒක නැත්තම් බිල්ලිදි ගහවට හදන සත්‍යයක මොන මල කරදරයක්ද කියලා ඒකට තරහයි. ඒ එන වෙලාවේදී ඒක දරන්න පුළුවන් මට්ටම. ඔකින් තමන් චේතනාපූර්වක කරන්නේ නැත්නම් මෙවුවා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියලා සලකා බැලීම එක මන්ත්‍රයක්. ඒ තමයි දේශවමචේ දේශවත්. ඒ කියන්නේ මේ ශබ්ද මම නෙවෙයි කියන එක නෙවෙයි වේදනා මම නෙවෙයි කියන එක නෙවෙයි ඉතිවිලි මම නෙවෙයි කියන එක නෙවෙයි මේක කරන්නේ. හිතවිල්ල කෙරේ තියෙන මනාවමනාප දෙක සත්‍ය විශ්ය තියෙන මනාවමනාප දෙක වේදනාව විශ්ය මත වෙන මනාවමනාප දෙක ඒක මමත් නෙවෙයි මගේත් නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි. මේ නේතරම නේසවා වචන විශ්වාස කියන එක එක පැත්තක්. අනිත් සමහර දේවල් සර්වඥාචර්ය සඳහන් කරලා තියෙනවා. ඒ වගේ වෙලාවෙ තමයි සමතුලිත භාවයක් දැනෙනවා. ඒත් සද්දය, ඒත් වේදනාව, ඒත් හිතුවේ නැති අර සමතුලිත භාවයේ ටික ටික හැරෙන්න වෙලාවක් ඇවිල්ලා දැන් මොකද කරන්න ඕන කියලා යෝගාවචරයට ඉඩක් තියෙනවා හිතේ. ඒ වෙලාවේ කියන්නේ කියලා ඒතර සත්තන් ඒතර පණිතන් නැද්දම පෙන්නවා. සතුන් ගතියක් පේනවා. සද්දත් ඇහෙනවා. තමගේ සංසුන් ගතිය දෙනවා වේදනක් දැනෙනවා. හිතවිලිත් එනවා. ඉතින් ඒක තු යෝගාචර හිතවිලි බලන්න ඕනද වේදනා බලන්න ඕන ශබ්ද බලන්න ඕනද කියන සැකේ එනවනම් සර්වඥයන් කියනවා ඒකන් සත්තන් ඒකන් පණිතන් යදියා උපේක මේ සාන්ති මේ ප්‍රණීතේ එනම් උපේක්ෂා කිව්වා අපි ඉගෙන ගන්න දෙන්න එපා දුක් විචිනවතුරිතයක බලයක් අහන්න එපා මොකද මේ තරම් මේ ලස්සන සතුටි භාවනා කරනලදී මට වේදනාවක් ආවා අහන්නයි කියන්නේ ඇයි මට හිතෙවි ඇන්නයි කියන්නේ මේ ලෝකේ සත්‍ය ඇති වෙන්නේ ඒ වෙනුවට බර පුළුවන් උපේක්ෂා එන්න නැත්තම් කියනවා සති සම්බොධ්‍යංග නැත්නම් මේ බොධ්‍යංග ධර්ම අතේ තිබෙන සති සම්බොධ්‍යංග භාවයේදී විවේක නිසිත විරාග නිසිත නිරෝධ නිසිත පට්ඨේ සංගාම පස්ස. ඔබ සතිය වඩපා විවේකීව. විවේකීව කියන්නේ සත්‍ය නැතිවම මරනවා, බෙල්ල වල දාලනවා, මොහොත පයින්නවා, කෝච්චි පයින්නවා කියන එක නෑ. මේ සත්‍ය උපකරණයක් විතරයි තියෙනකොට තියෙන බව දැනගන්න. නැතිකොට නැති බව දැනගන්න මොන විවේකීව ධර්මයටවත් සත්‍ය කියනකොට තියෙන බව. නැතිකොට නැති බව දැනගන්න. මූල කර්මත්තායිනකොට මූල කර්මත්තාන කියනවා. වේදනා සත්‍ය හිතිනකොට ඒ බව දැනගන්න. වේදනා සත්‍ය හිතිලි මූල කර්මත්තාන යටපත් කරනකොට ඒ බව දැනගන්න. ඒ යටපත් කළේ වගේ ඊට පස්සේ ආයමෝට කරණක් නැහැ. ඒ බව දන්න. ආන්නේ විදිහට මේ සත්‍ය විනෝදාංශයක් විදිහට විවේකීව මානසික ආතතියක් නොයනා තාට වඩන එක සත්‍ය ක්ෂණ ගමන වෙලාවේදී සත්‍ය වේතුල්ල පාටපත් වෙන වෙලාවේදී අඛණ්ඩ සත්‍ය වඩන වෙලාවදී යෝගාවචිත ළඟ තිබිය යුතු ඒ කටගැස්මක් වගේ. ඒක ධම්මවිචේ සම්බන්ධයෙන් වඩන්න වෙනවා මේක නිසා වෙලාකට නිසා අට්ටිසක් ගන්න පස්සේ සම්භවචය කියන්නේ මේ දීප විනිවිද බලලා දැනගන්න ධර්ම කර්ම. ඒ මුලක් වෙලාවට කියනවා මේ ආනපන බලනකොට ඒ ආනපන දෙක අතර වෙනස බලන්නේ. ආස්වාද ප්‍රසආසතර වෙනස විචක්ෂණ ඥාන. ඒක තමයි විචය කියලා කියනවා. මේ මචර බුද්ධිය කියලා කියනවා. විචාර බුද්ධිය කියලා කියනවා. මේ විචාර චෛතසිකේ වැඩ කරනවා. ඉතින් යෝගාවචර කියන පුළුවන් තරම් තමන්ගේ විචාරදී වැඩි කිරීම ධර්ම මුදලින් ගන්න ධර්ම මුදලා ලබා ගන්න ආසල් ප්‍රසාදිකේ වෙනස බලන්න. එන්නත් ආස්වාසේ මුල මඳාක බලන්න. එතන ආස්වාසේ වැටෙන ධාතු මනසකාරය බලන්න. ඉතින් තමන්ට තේරෙනවා දැන් හොඳට විවේක වෙලා තියෙනවා හිත. දැන් කියලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේ කිව්වොත් මම මෙතෙන් දෙනකොට මම ධාතු මනසකාරය දැක්කේ නෑ. මම ආනපන මුල මඳාක දැක්කේ නෑ. මට ආනපනේ මුලමෙදි ආනපනේ අසල්පසස්සික සලකා ගන්න බැරි වුණානේ කියලා මේ ලැබිලා තියෙන විවේකයේ ඉඳගෙන නිවිදේවල් මගේ අතින් සම්පූර්ණුනේ නැහැ කියලා කල්පනා කරනවා කියලා කියන්නේ අර ධම්මවිචේ සම්පෝඥාන්ති විවේකී නිශ්චිතව විරාග නිශ්චිතව වඩන වෙනුවට පොත පෙරල පෙරල බලනවා මේක දැක්කින මේක දැක්කින මේක දැක්කින එහෙනම් මේක මට හම්බුනේ බාලවඩුවක් මේක හොඳ එක නෙවෙයි කියලා අර ඇති වෙච්ච විවේකයේට කොනයි. ඒක කියනවා අර පොතේ ආවර්තන කියන කියන එකට ප්‍රශ්න දෙකකින් තිබි මට ආවේ එකට ඉස්සරහා අලි කචා. මේ ඇවිල්ලා තියෙන මේ දේ පිළිගන්න විවේකීව බලන එක නෙවෙයි කියන්නේ. විවේකීව බලන එක නෙවෙයි. ඔබ ලක්ෂ වාරයක් ආයේ නෙවෙයි. ඔත ඔය වෙන පැටර්න් එකට එයි. අනිත් දවසේ වෙන විදිහකට එමෙක විවේකීව බලන්න දැන් මේ හම්බ වෙච්ච වෙලාව දිදී මෙතන ඉන්න. විවේකීව බලන්න කියනවා මේ ඇති වෙච්ච දම් වෙච්ච නැති වෙනවා. හිත මුසුප්පු වෙනවා. අය ඒක දිහා එනවා වගේම යනවා. නිකෝද නිසිතෝ ඇති වෙච්ච වටිනා සතිය. නැති වෙන හැටි බලලා කොහොමද අපි සතුටු වෙන්නේ? ලස්සන ධර්ම කාරණා තේරෙන මේ ධර්මයේ නැති වෙන වෙලාවක ඒක බලන්න. අර පසුගිය දවස්වල ත්‍ස්තවාදී වශයෙන් ජීවිත වෙලාවේදී නිදහස් මත දාගෙන ඉලක්කේ මාදාක ඉලක්ක කරා. මේ ඉන්දියාවේ ආගිය ආක්‍රමණය සිද්ධ වෙනකොට සිද්ධ වෙන්නේ ඉස්සලා ඉන්දියාව පුරා පැතිරලා ඉඳලා තියෙනවා ඒ වගේ නියම ශිෂ්ටාචාරයක් නැති විශාල ජනප්‍රකාශයක්. ආතන්දී තිබුණු තන්දබල සංවිධානාත්මක ශක්තිය ශිෂ්ටාචාරය ඉදිරි ශිල්ප නිසා ඒගොල්ලෝ ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ ඉඳලා අර හිටපු ගෝත්‍රික ජනතාව තද කරන තද කරන තද කරන තද කරන පල්ලෙහාට උඩටම යනවා. ඉතින් අනික හැම පද ජනපදම ආගේ ජනපද පිටවරක්. පිටවරන්නේ අපි දකින්න ශිෂ්ටාචාරය ලකෝ උදිනවා. මොකද අනාගිකත් අයින් කරලා ආගියත් ඉතින් අපේ ශිෂ්ට ඉතිහාසය බොහෝ වටිනා ජයග්‍රහණයක් හොඳ පැත්තට දිනුවා කියන්නේ. ඉතින් අපිට බැරි වෙච්ච දවසට කවදාද මේ අනාගිය මුද්දලියෝ ආගෙන් ජයගනියෝ. ඔතෙන් මොකද කරන්න ගන්නේ? හරකට දිපාටි දාන්නයි මේකදී මොන දික් කරගන්නයි කියෝ. ඉතින් මේ ලෝක න්‍යාය ධර්ම දන්නට නෙමෙයි නටන්නේ. අපි බොහොම සන්තෝෂ වෙනවා විජේ කුමාර ලංකාවට එනකොට හිටපු ඒ ගොන්තික ජනතාව විනාශ කරලා විජේ කුමාරයා ශිෂ්ටාචාරය පිළිටේ. ඉතින් ශිෂ්ටාචාරය කැඩලා යනකොටත් එන්නේ තියෙන්නේ බය. ඊගා වෙන එකටත් අර වගේම සතුටු වෙනවා. මේක අපේ මේක දැන් කරන්න දෙන්න බැහැ. කොතනින් පටන් ගන්නත් එකද අපේ. ඉතින් ඉස්සලා තිබුණ එක ඊට පස්සේ නිකත් අපේ ගෙදර. ඒ නිසා අපි සතුටු වෙනවා නම් මේ වෙලාවේ ආගමික ජයගත්ත හොඳයි කියලා. අනිත්‍ය ධර්ම දන්නමින් දරගන්න ඕනේ ආර්යයන් පදින වෙලාවකුත් තියෙනවා. ඉතින්ගෙත් එහෙනම් ඒ විදිහට මෙහෙට. ඒ නිසා අපිට පුළුවන් වෙයිද මෙච්චර ලස්සනට වඩාගත්ත සත්‍යය දැක්ක දැක්ක දැන දැන කැදීගෙන යති. සත්‍ය නිරුද්ධ වෙගෙන යති. විවේකීව බලනින්ද විරාජීව බලනින්ද පටිනිස්සක් ආරවශ්‍යය බලන ඉන්නේ. භවනා කරගෙන ඉන්නකොට පාර ගැස්සිලා වදිනවා. ඒ තිබුණ සතිය සුමුපට්ටාලා. ඉතින් ඊට පස්සේ නිකටම තියෙනවා. හරි වැඩේ මේ නැති වුණා, බය වුණා. ඊට පස්සේ හැමදාම භවනා කරන ඉතින් කියන්නේ ඉන්නේ. ඉතින් හැමදාම සතිය ඇති වෙන පැත්ත විතරයි ඉන්නේ. මේක මල කෙලියක් නේ සතියක්. සතියක් කරන මට රජිනික මූණ විතරක් තියෙන පැත්ත දීපන් වල බෝල් ගන්න නැතු. කුකුරහක ඒ වෙලාවේ හවලා දෙනකොට වැඩි දිග මොනදි බලකොට ඔස් කරනකොට අනිත් පැත්තේ පොල් ගහන දෙකම තියෙන එකට අපි ඇති වෙන සුළු නම් නැති වෙන සුළු. ධම්මිකය ඇති වෙන සුළු නම් නැති වෙන සුළු. ඊට පස්සේ කියන බීටි ඇති වෙන සුළු නම් නැති වෙන. ඉතින් මේ අපේ ආභාවනාවේදී හැමදාම සතිය එක දිගට වැඩේ. කදාකත් ඉතින් වැටෙන්න නැත්නම් උලම් බයින්න නැත්නම් බැටරි ඩිස්චාර්ජ් වෙන්න නැත්නම් දිගටම දුවනවා. ධර්මවිද්‍යාවත් එහෙමයි දිගටම මේක නගින්න ඊගාට ප්‍රීතියද පස්සද්ධියද සමාධියද උපේක්ෂාද ගත්තොත් මේ සීරම සර්වඥ ලක්ෂණ වෙන්නව වෙන්න කියනවා සති සම්බුද්ධයන් භාවයේදී විවේක නිසන අධිකාරණ ඉස්ලාම නිරෝධය ඉස්ලාම පටිච්චකාරණ පස්සේ සතිය වඩපන් විවේක නිසන මොකද විවේක කියන්නේ වැඩෙනකොට සංකෝචින් බලයන් වගේ කැඩෙනකොට සතුටින් බලයන් සංකෝචින් නැත්නම් නිකම් බලයන් නිකම් බලයන් විරාගිය ගන්නවා කියලාගෙන සතියට රාගේ අනේ මේක වඩන්න ඕනේ කියලා බැලුවනම් ඔබ දැනගන්නේ ඔය යන වෙලාවෙදී ඒක විරාගියෙත් බලන්න ඒක කරලා හැකි තාදී ගුණයක්. මේ පිටචාය වටිනා ගුණයක්. නිරෝධ සංකප්ප. නිරෝධය කියන්නේ නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙනවා දැන් තමයි හොඳටම තේරෙනවා. හිතියා ඉන්නාට අතලස් පාස්තර භාවනා කරා දැන් සතිය නැහැ. අර හිතේ තියෙන එකලස නැහැ. සම්පූර්ණ පුවක් තංගලේ ගැවුවේ පතුරු ගාලා ඉන්න තුරේලා ඉන්න තැන කූඹි ගලපට ඉන්නවා වගේ දැනෙන. පිටකොටුවෙන් සෝක් සතියක් තිබ්බා. ඉතින් දැන් මේ මේ සතිය අයිස් ටිකක් ජීවිලා යනවා වගේ ජීවි ජීවි යන හැටි බලන්න ඉන්න පුළුවන් කරා. ඊට කියනවා තාදී ගුණය කියලා. ඒකට කියනවා උපේක්ෂාව කියලා. ඒකට කියනවා මේ සතිය මම ස්ථාවරයක් කරගන්න. සතියට මම හේතු වෙන්නේ නැහැ. මේ සතිය දී වෙලා යනකොට බලන්න. එතකොට විවේක නිශ්චිත විරාග නිශ්චිත පටිච්චකාරණ පස්සේ නිරෝධ නිශ්චිත පටිච්චකාරණ. ඒ කියන්නේ අර වඩපු සතිය ගැලවෙනස් කරගන්න. ගැලවෙනස් කරන්නේ මොකද සතිය තිබුණා තොයි නැතිනම් තොයි. එතෙදි විශේෂම ගුණය තමයි මේ තාදී භාවයේදී මේ යෝගාවචරය තමන් ළඟ තියෙන මේ වටිනා සතිය ගෙවෙද්දී මැරෙද්දී ඒක දිහා නොසැලෙන මනසකින් බලන් ඉන්න ඕනේ. ඇලෙන්න කුමාරි තමන්ගේම දරුවා වණී දාලා කොටන. මේ දරුවා දිහා බලා ඉන්නවා රාජා අනින් තමන් තමන්ගේම දරුවා වණී දාලා වංගිරි දාලා කොටන්න වෙනවා. තමන්ගේ ඉස්සරහා මැතුම් බණ්ඩගේ බෙල්ල කපනවා. තමන්ගේ ඉස්සරහාම ලොකු බණ්ඩගේ බෙල්ලක් කපනවා. තමන්ගේ ඉස්සරහාම බෙල්ල වැලක් දාලා ගිහින් මොකද බෝපම්පර ගන්නේ දානවා. ඉතින් වෙන්න තියෙන දෙයක් නෙමෙයි නේද මොකද කරන්නේ? ආදදාත්කල හත් දෙවියනේ මේ මොකද්ද වෙන්නේ ගුවත් රජු වෙන සාප කරක් වෙන්න තින්දි වෙන්නේ. ඒ වගේ ප්‍රවේශන තිය හැදුවා නම් ගති කැරෙන්නේ. දෙන්න විලාදී උදේක වෙන්න පුළුවන් නම් විරාග වෙන්න පුළුවන් නිරෝධ වෙන්න පුළුවන් නම් පරිණචකාම වෙන්න පුළුවන් නම් ඒක හදනකොට සන්තෝෂ වෙන එක අගම වුණාට කැඩෙනකොට මේ සමසිතින් බලන එකට කියනවා තාපී කියන එක. නැත්නම් උපේක්ෂාවෙන් කියන අනුගේ දෙයක් දිහා බලන්න. මේ මගේ සතිය නෙවෙයි කැඩුනේ. සතියක් කියන ධර්මතාවයක් තියෙන එක හැදෙන සුළු එක කැඩෙන සුළු වන්න කැඩෙන සුළු වා කැඩෙන සුළු වාට වීරත්වයේ යුක්තව නොසලමනස් ජීවිතවල බලන්න ඉන්න පුළුවන් නම් ඒකට දෙන නම තමයි ඒ අවිරුද්ධ ප්‍රතිපදාව. තාවි එහෙම කටි කියලා ඒවට ඉංග්‍රීසියෙන් කියන්නේ තථාගත කියලා කියන්නේ අන්නේ එහෙව් ගතියටපත් වෙච්ච කෙනෙක්. තථාගතයන් වහන්සේ කියන්නේ උන්වහන්සේට සත්‍ය වටිනා හොඳටම තේරෙනවා. විඥානයේ පුතක් කියනකොට තරම්ම තේරෙනවා. ඒ සත්‍ය නැතිලා යන බව දැකීම අභිඥා. අභිඥාවනේ අභිඥාවෙන් බලලා උන්වහන්සේක මට අනිගොල්ල වගේ නෙවෙයි මට සත්‍ය ඇති වෙනකොට සාදී ගුණ කියනවා. ඒකට ඇති වෙනකොට උපේක්ෂා කරන තාක්ෂණික නමුත් ඒක විශේෂයි නැති තණ්හාමාන විති කරන්නේ. අනිත් කෙනෙක් සතිය ඇතිවෙන විතර සතුටුන නැති වෙන කනකාට උනතර හොඳට තේරෙයි. ඒ කිනොමර කවදා හරි තථාගත වෙන්න ඕනේ නම් ඔබට කවදා හරි උපේක්ෂාව ඇති කරන්න ඕනේ නම් ඔබට කවදා හෝ මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියනවා නම් ඔබ කවදා හරි මේ පන්නරේ තියාගන්නේ ඇති වෙච්ච සතිය කැඩෙන එකට අවදි වෙච්ච දවසේ ඇති විචිතය දැක දැක දන දන විනාශ වෙද්දී අප්‍රමාද වෙච්ච දවස. ඇති විචිතය දැක දැක දන දන විනාශ වෙද්දී ඒකට එළඹ උච්චන්න ආසන්නව බලාගෙන ඉන්න පුළුවන් නම් ඒකන ආදි භූමිය කියලා එන නොසලෙන බවක් ඉතිරියෙද. ඒ විදිහට බොද්ධ ධර්ම හතේදී සර්වඥාචර්ය විවේක නිසිත අභිලාග නිසිත රෝග නිසිත පටිච්චසමුප්පාද වශයෙන් කියලා මේ ගුණධර්ම ආධර්ම අයින් කරලා අධර්ම අයින් කරලා ගුණධර්ම ටික ළඟට අරගෙන කියන කට්ටක් අයින් කරලා තව රටක් ගත්තා වගේ අරගෙන මේ හදාගත්ත ගුණධර්ම ටික නැති වෙන තැන බලන්න කියලා තමයි මේ විපස්සනා කියන සූචේශී ලක්ෂණයකට අනිත් සූත්‍රයේදී මුංචි කොලවන් දෙනවා ඒක සමාන විලාවට සමාන ප්‍රමාදී මුඛකට දෙන්නේ සහ කියන්න පුළුවන් ගොවියෙක් හේන වනකොට ඒ හේනට ගන්න දඬුවට වගේ තමයි කටුවට වගේ තමයි සීලය. පිටුපර ඔය දඬුවට කටුවට ගන්න තමයි පටන් ගන්න. ඊට පස්සේ භාවෝගයට දැම්මන පස්සේ ඊට වැඩිගෙන එන වෙලාවෙදී කන්දත් උඩ තියෙන ඇටවලට කොළේටට මැදිනම් පොඩ්ඩක් බලලා අවශ්‍ය වෙලාවට වතුර දාන එක තමයි සිත අනුකම්පිත. අරකට වතුර දානවාගේ හේතුල සාමාන්‍ය වතුර දෙමිලක් කරන්නේ නැහැ. නමුත් හේන පල්ලේ තියෙන පුංචි වතුර වහා. වේදන ගැසට විතර ටිකක් දාන්න. පවන්නේ නැහැ. වැහි යුතු බා. ඒ ටික කියන සුත. ඊට පස්සේ භෝගේ වැවිගෙන එනකොට ඒ සමානව තනකලේනවා තනකලේ ගලවලා භෝගියට විතරක් වැවෙන දෙන එක කියනවා සාකච්ඡා කරනවා. කරන බුදුරජාණන් කළ භෝගිතීට ඊට පස්සේ මේ භෝගේ කොළ වෙලා මකුල් ගල් බැඳිලා අල්ලා ඒකට කියනවා කොළ වෙනවයි කියලා කියනවා ගෝතාව බැඳෙනවයි කියලා කියනවා සරුව වැඩි වෙනකොට එතකොට පරිබෝධ වැඩෙනවා කීඩාවෝ සත්තු ඇවිල්ලා අඳුර දැන්වල මේ පිටරලා. ඒකෝට ඒ කීඩාව දුර අයින් කරන එකට ගහේ ඕනට විදිය ගොම්මන් වෙන එකට අයික විදිහට සමතරම් කරනවා. ඒකල විපස්සනා අනුග්‍රහය කියන එක පෙන්වන්නේ මොකද්ද ගොවියම තමන්ව භෝගී අනවශ්‍ය අතු කප්පාදු ශීර්ෂයේ කපලයි. කප්පාදු ශීර්ෂය. කප්පාදු නැත්නම් ඔය මෙදි වගාව, ඇල්ල වගාව, කෝපි වගාව, තේ වගාව කතාකත් අසන. එනිසා මේ අවශ්‍ය නැති අතු අවශ්‍ය අතුල්න අවුවකෙන්නේ හොඳට ආම ඉතුරු වෙන්නේ අනවශ්‍ය අතු ගොවිය විසින්මයි ඒ වගේ තමයි තමන්ගේ තියෙන මේ බවාගත් සති සමාධිය ප්‍රඥාව එක කතාවක හේතු වෙන්නේ නැහැ මම සතිම තනිගොල්ල දක්වන්නේ නැහැ මම සමාධිම තනිගොල්ල සමාධිමත් නැහැ මම ප්‍රඥාව තනිගොල්ල ප්‍රඥාවක් නැහැ කියලා මේ සමාධි සති සමාධි දකිව හේතු වෙන්නේ ඉතින් ස්ථාවරයක් ගන්නවා ඒක මම කියාගන්නේ මොකද ඒකින් නැති වෙන හැටි බලන්න පුහුණු වෙන්න ඒ පුහුණු නැතුව තතතර වෙන්නේ ඒ පුහුණු නැතුව උපේක්ෂා වෙන්නේ ඒ පුහුණුක හිත විවේක වෙන්නේ ඒ නිසා විවේක නිෂ්ඨා විරාග නිෂ්ඨා කියන්නේ එක පැත්ත අනිත් පැත්ත තමයි අර කලින් සඳහන් කරපු විදිහට ඒ දුක් දෙක දුක් මතින් නැතර මම මේ විලේ මොන ඥානෙකද අනම්මන ඒ අහන්න යනවා කියලා කියන්නේ ආයතන නාමන දිටි දාගන්න තමයි භාවනාදී මේ වගේ දෙයක් දකින්නම් නිච්චයි. මොකෝ ඊට වැඩි අර්ථකථන දෙන්නේ මොකක්ද? ඒක නිකන් හීන හීනයක් දරුවා හීනෙන් අත් වෙන්නේ මොකද්ද කියන එක. ඒ මිනිස්යාගේ තියෙන උත්සුක භාවය නිසා එන එකක් මිසක් හීනෝනේ ඒක කියන දෙයක් නෑ. ඒකෙන් භාවනා කරනකොට নানা ආකාර දේවල් කරනවා එකකින්වත් එක සැරයක් දැක්කට මොනම අර්ථයක් නැහැ. නැවත නැවත දකින්නකොට තමයි ගන්න තියෙන දෙයක්. ගන්න තියෙන්නේ ඒකෙදී යම් නිමිත්තක් යම් අර්ථයක් යම් සංඥාවක් යම් ලාංඡනයක් ආවනම් ඒ සෑම නිමිත්තක්ම සෑම ලාංඡනයක්ම සෑම ව්‍යංජනක් ව්‍යංජනක් ගැනීමක් අසිද්ධ වෙන්නේම තණ්හාමාන දිටි දිගේ කියලා දවකන්සේ සඳහන්. ප්‍රමාණ දේවල් මතුවෙනකොට එකකින් පමණක් අපි සංඥාව ගන්නවා. විවිධ අන්තරයන් හැදෙන්න ලක්ෂ ගණන් හිණපේ. එක හිණයක් විතරක් හිතේ තියාගන්න. මොනවාටද নানা ආකාර දේවල් පිළිගන්න. එකක් විතරක් අල්ලනවා මට මෙහෙම දැක්කම මේ මොකද කියන්නේ කියලා. ඒ දේ එහෙම අල්ලන්නම තණ්හාවක් නිසා. ඒ දේ එහෙම අල්ලන්නම මාන්නේ නිසා. ඒ දේ එහෙම අල්ලන්නම දෘෂ්ටි නිසා නිසා නිමිත්ත කරණය. නිමිති ගැනීම අනිවාර්යක තණ්හාවක්. ඒ නිසා ඒක චීතන පටන් ගන්න නිමිති ගෙවෙන තැනට. යුද්ධ ගිහින් දැන් එතකොට දැන් මොන තාදී විදිහට ඉඳ ලැබෙනවා කියලා කරගෙන ගිහිල්ලා ඊට පස්සේ ඔය අර කලින් කියපු විදිහට තමයි මඩල් ළඟේ ගුණ ධර්ම ටික පවා දැක දැක දැන දැන විනාශ වෙන්නේ. ඒක විනාශ වුණොත් ආයෙත් මතුනොත් විනාශ වෙනවා කියන එක සමමත්වයේ බලන්න කී දවසේ අර එහෙම ගතිය එනවා. එහෙම නැත්තම් තව පැත්තකින් කියප එකක් තමයි ඔය දිත්තේ දිත්තේ මත ඇක්සිඩන්ට් එකක් වෙන්නත් කරන නැත්නම් දැක්කම මොකද අන්ධෙක් වගේ ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක වෙනවා. අසත්‍යෙම අන්ධෙක්ෂේ ක්‍රියාත්මක වෙනවා. කම්මැත්තෙම බීරෙක්ෂේ ක්‍රියාත්මක වෙනවා. ඒක නැත්නම් සාමාන්‍ය වෙලාවල් වලට සර්වඥ වහන්සේ ඒ වගේ ඒ කියාගන්න බැරි අවස්ථාවල කියනවා ඒ දෙයට අවිරුද්ධව බලන්න. ඉතිපත් වෙච්ච දෙයට ප්‍රතික්‍රියා කරන්න කියනවා මේක දකින්න නැතුනේ නැත්තම් හොඳයි කියලා හිතන්නත් පුළුවන්. වෙච්ච දේ දිහා අවිරුද්ධව බලන එකකට අපන්නන්න වෙනවා. ඒකට සාමීචිකට කරන්න කියන්නේ තෝ මම කැපී වෙන්න මේ වෙලාවේදී සාධාරණ වෙන්නේ මම නැගී තින්නෝනේ මේක මම වෙන්න දෙන්න බෑ කියලා අනවශ්‍ය ගෝසක් විලක් නෑ අකින සාමිච්ච හැටියට කරනවා කරන ප්‍රතිපදා විවිධාකාර ක්‍රමවලට සම්පූර්ණාංශයේ සාධාරණ කරලා තියෙන මොනම ක්‍රමයකින් වත් මේ වාදාදී මුඛයට යන්න පටන් ගන්නවා එහෙම නැත්නම් සාරාභ්‍යය කියන එකට එක කියන ගැටයට යන්න පටන් ගන්නකොට මොනම යෝගාවචරයක් මුදුනතාවි ගුණයක් කරන්න මොන උපේක්ෂාවක් නැහැ ඒ නිසා අපි වාදාභිමුඛ වෙනවා නම් අපි සාරබ්බේ කියන එකට එක කියනවා නම් ඒ කියන්නේ වෙන්නේ මොකක්වත් නැජන වේතනාවක් සාමාන්‍යයක් නිසා දෘෂ්ටියක් නිසා නැත්නම් වෙලා බලනකොට මම මේ නගන්න හදන උද්ඝෝෂණය මේ නගන්න හදන වාදය තණ්හාව නිසාද මාන්න නිසාද දෘෂ්ටිය විසාර මේක නැගුවට පස්සේ අපව ගන්න. විදිනු මාඩ පස්සේ ගන්න. නමුත් තාදී පුද්ගලයා චීනාශ්‍රව පුද්ගලයා උත්සාහකම මේ කෙලස් තියෙන ආකාර හැම දෙයකට විරුද්ධ වෙලා වාදා විමුක්ත කරනවා වාද කරනවා ප්‍රශ්න කරනවා සැක කරනවා ශ්‍රද්ධාව කඩා ගන්නවා ඒ හැම දෙයකටම හිතේ තණ්හා මාන දිටි මට මේක දැක දැක ඒ තමයි මානවිකී දෙකේ වැඩ දැකගෙන ඒ දේ කරන්න ඉස්සර වෙලා විචක්‍රමණය වෙන්නේ ඉස්සර වෙලා කියන අතරදී මේ හැකියාව එන්න පටන් අරගත්තොත් එදා ඉඳලාම සේකට පිළේ. එදා ඉඳලාම මනුෂයා ඉක්මෙන්න පටන් ගන්නවා. අපි කියනවා සාමාන්‍ය වචනයෙන් සෝවාන් වෙනවා. එදායින් පස්සේ තමයි ඉක්මීම පටන් ගන්න. ඒ නිසා එකකම්ම තමයි කරන්න හදන්නේ මේ තාදී ගුණය උග්‍ර වශයෙන් සම්මාහමුත්‍ත්වය අගේ විදු තත්ත්වයට රහතන් වහන්සේ ලෝක තත්ත්වයට දුණා උත්සාහ කරන්න පුළුවන් නම් ඔය කියන විවේක නිසිත විරාග නිසිත නිරෝධ නිසිත එතන මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි එතන මේ අපාරණක ප්‍රබදයෙන් සාමාන්‍ය ගතිතේකින් මෙතන මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම කියන එක මේක ඉතාමත් ගැඹුරු ඉතාමත් සූක්ෂම ඉතාමත් උච්චංගව භාවනා කරන යෝගාවචරය කරගෙන යනකොට මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම කියන ඒ පුළුල් વિશે ඉවසී විදිහින් තනිවට කාව පාඩුවක් කාව සම්මුණි නතර දුක් වේදනාවක් කාව සුඛ වේදනාවක් කාව සම්මුණි නතර යසසක් කාව අයසක් කාව සමහුනේ සංකප්පව දුකක සමහුනේ දක්. ඉතින් මේ මේ මේ අස්තෝක ධර්මයේ වගේ කියන වචන භාෂිත භාෂාවෙන් ඇති જાතියකට සංස්කෘතියකට මේ බණ කිව්වොත් මේ මම කියලා දෙන්න කියන්න උත්සාහ කරොත් මොන තරම් වෙහසක් එයිද කියලා හිතන්න. ඊටදී කොච්චර ලේසිද ජාතක කතාවක් කියලා ඉතින් අද අද ලෝකේ පවතින ධර්ම කොටස දිහා බලනකොට වැඩි ඉල්ලුම තියෙන්නේ ඔයම පරපතල දේවල් බලවල ඒව කරන්න බෑ ඒක නිසා අපිට පිංසිත් දෙන්නේ මොනවාගේ දේශි බණක් කියනවා නම් ලේසි. කවදා හරි අපි මේ මනසේ යන්නේ කරදීනේ අධිකුසලල කම්පැනි වීමේ කියන තියෙන මේ කුසීතක බිඳලා මේ අස්තෝර ධර්මයේ කම්පණ වෙනවා කියන එක අත්තම්බල වර්තම්බල නොවැසිය කිසි ප්‍රමාණයකට කියලා දීලා තියෙනවා උපේක්ෂා කියන වචනේ අපි සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙනවානේ නමුත් අපි කිව්වොත් ඊළඟට රෝදේ ලංකාවේ උපේක්ෂා කියන නෝන්ජල්කම බය අඩු ගතිය කෙනෙක් ගැහුවක් ගන්න දැන්නොත් බලන්න මම බලාගන්නම් කිය ඉතින් ඒ ගති තියෙනවා ඒ ලේරක් වෙන වයසේදී මුත්තල තුන වෙනකොට වෙනකොට තමයි තේරෙනවා කියලා කර්ම රැස් කරොත් ඒ කාන්තිමේ ගෙවට වෙනවා අපිට කරන්න තියෙන ප්‍රධානම දේ තමයි අනුපන්නන තාපගාන අකුසලන ධම්මන නෝපාදාය තාමත් නෝපන් කෙලෙස් මේ චිත්ත සංතානියකි නොවීම පිණිස එක්කෝ උපේක්ෂා කරනවා එක්කෝ ඉවසන එහෙම නැත්නම් අත්ලෝක ධර්මයක නොවීම කියන ධර්මයේ ක්‍රියාව නැත්නම් ඒ කෙලෙස් හරි කනින්න නෑ වුණා වගේ. ඒක හරි ඇහෙන්න ඔට්ටෙක් වගේ. ඒ නැත්නම් ඒක කල්පනා වෙන්න ඒ කල්පනා වෙන්න නිවින කරගන්න. ඒක දිගේ ගිහින් කීම දවසක්. ඒ වගේ වාදාභිමුඛ වෙන්නේ නැතුව එහෙම නැත්නම් එකට එක කියන්නේ නැතුව එහෙම නැත්නම් බොහොම අවිවේකීව මේ එදින දේවල් පිළිබඳව මානසික පාතිති ගන්න නැතුව විවේකීව කරනවා නම් මේ ಗುಣ ධර්ම මේ වෙනකොට මේ හැම කෙනෙක්ගාම යම් ප්‍රමාණයකට තියෙනවා නම් ගොඩනෙක් ඒක භාවනා දිනුවක් හෝ ආදි ගුණයක් හෝ දිනුවක් විදිහට සලකන්නේ. මොකද ඒක සමාජයේ හිතන්නේ ඒක නොංජල් කරනවා. සමාජයේ හිතන්නේ බය අදුකමක්. තමයි කියන්නේ කරදීමක් කියන්නේ. කොසවර්තනාංශයේ සඳහන් කරලා තියෙනවා ඔබට මොනම දෙයක් කරලා බේරෙන්න බෑ. මොඩ් එක වගේ ඉඳලා බීරෙක් වගේ ඉඳලා මොඩ් එක කරන මල මිනිහක් වගේ ඉඳලා කරනවා. අතත්ෝ සමුප්පන්න සයේත මත සාන. ඔබට මේක මේ මේක නම් කොහොමද කරන්නේ කිව්වොත් මල මිනිහක් වගේ ඉඳලා හෝ Tamange අර නෝබන් නොකුස අකුසල් නොයිපද මේ මේෂ සෙල්ලක් ක්‍රියා කරනවා. ඊට පස්සේ චිත්ත සංකාන දැනගමක් තියෙන කුස අකුසල දුරු කිරීම සඳහා කටයුතු කිරීමේ කොන්තරත් එක බලන්න පුළුවන් වෙන ඊට පස්සේ නැත්නම් ඉනේ නේව වැඩි වුණොත් ඇතුළේ තියෙන සුද්ධ කරන්න වෙනවා ආ මේ විදිහට ඉස්සරහට යනකොට යනකොට කියන්නේ භාවනා කරන ඉස්සරහට යනකොට යනකොට තමයි තේරෙනවා මේ දේවල් උනාට පස්සේ පශ්චාත්තාප වෙන නෙවෙයි මේ ධර්මයේ තියෙන මේ දේවල් මේ මේ විදිහට සීමුවට වැඩ කරනවා ඒකට නැවත නැවතත් ඇවිල්ලා තමයි පාර දෙන්න ක්‍රීත හැම වෙලාවෙම එළඹෙලා තමයි මම දැක්කට මේ දේ ඔයිට වැඩි දකින්න දෙයක් තව ඇතයි කියලා හිතන්නේ ඔය දැච්චර තමයි එතන මේක නොදකින් කියලා හිතන්නේ ඒ එන්නෝනේ පේන්නේ විගතත යුක්තක් කියලා ගන්නත් ඒවා එතන මේ දකින්න මමෙක් ඉන්නවා කියලා ඒකෙන් ස්ථාවරයක් ගන්නෙ නැති ඒක තමයි මේ සම්පීකරණයට නැත්නම් සාමාන්‍ය ශාස්ත්‍රීයකරණයට කියන්නේ. නමුත් මේ දේ අපේ සාමාන්‍ය වචනෙට සාමාන්‍ය ක්‍රියාවට සාමාන්‍ය මේ හිතවිලි ලං කරන්න අපි අර ඉදිරිච්ච පරිසරය අපේ ඉදිරිච්ච සංස්කෘතියෙන් සෑහෙන අපිට ඉඟි දීලා තියෙනවා. භාවනා කරන එකට ඒ හැම පැත්තකින්ම ක්‍රියාත්මක කරන්න පුළුවන් එකක් දන් දීලා විතරක් අතර වෙන මිනිසයා සිල්ලකල විතරක් අතර වෙන මිනිසයා සමතේ විතරක් අකලා මිනිසයාට විපස්සනා කරන්න කෙනාට තරම් මේ තරම් ප්‍රස්තාව ලැබෙන්නේ මේ තරම් වඩා හොඳ අවස්ථාවක් ලැබෙන්නේ නිසා භාවනා කරන විග්‍රහණය අරකොට ඒ වගේම තොර ඒ විවේක ස්ථානය මේ වගේ වෙන් වෙච්ච හොදකලාවක් එනකොට මේ වගේ වෙන් වෙච්ච ඊරාමයක් කෙනෙකුට උපේක්ෂාවක් කෙනෙකුට ඒක පළවෙනි අවස්ථාවේ ඒ තුනේදී කමක් කරන්න තියෙන්නේ තියෙනවා ධර්මයන් භාවනා කරනකොට අවස්ථාව ලැබෙයි ඒක එනකොට ඒකට අනුග්‍රහ කිරීම ඒකට උපස්ථාන කිරීම තමයි යෝගාවචර විශ්ින්කලේ නමුත් එතකොට ඒක ඥානන වෙනදී කාටවත් කියන්න බැරි තරමට යනවා ඒක තාදී ගතිය ලක්ෂණයක් ඒක වචනින් ගන්න ඒ නිසා භාවනා කරන ගමන් ඒ මේක බුදුන් දුන්නා කියන්නේ මේ රහතන් වහන්සේ දුන්න අපි කවදද කොහොම කරන්නේ අපි මේ කෙලෙස් කරන જાති අපිට බෑ මේ කියනවා වෙනුවට අපි මාන්‍යර කාය ප්‍රසාදේ සංස්කෘතිය කරගන්න කාය සංස්කාර සංසිඳුට මෙවැනි தත්වයකට අවශ්‍ය වාතාවරණ නේද මේ සැකසෙන්නේ අනු උපේක්ෂාවෙන් ඉඳන නොසයන මනසින් ඉඳගෙන ලැබිච්ච නිවේගයේ පුළුවන් තරම් වැඩි කරගන්න ඕනේ කියන භාවනා යෝගාර්ථයට අවශ්‍ය සත් දහසෝ මේ පැකේ කාමකට දේශනා වුණාට සම්විධිය කරන්න පුළුවන් නම් මම හිතනවා මොකක්ද ප්‍රයෝජනයක් වෙලා ඒක ඇසි දිනාම ධර්මයක් කිසිම කංගල් ධර්මයක් තමයි ඇතිවක් එකතු කරගෙන ශක්ති ප්‍රමාණය මේක ලා කරගත්තොත් ඉතාම තුනී දෙයක් සියුම් දෙයක් තුනක් ඒක විශාල ගැඹුරක් තියෙනවා ඒ නිසා ඒ ගැඹුර ඉබේම හම්බ වෙන්නේ තමන්ගේ අදාළ විදෙවුම් ගැන මෙහි මේ අරතේ මේ වැඩම විදිහට මේ ජීවිතයේම සාක්ෂාත් කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා සිදු දිනකටම සරසිමුදා වේවා කියලා